හොඳයි එහෙනම් අපි සාකච්ඡාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ගෞරවනීය සංඝරත්න අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට සෙනසුරාදා ධර්ම සාකච්ඡාවකටයි අපිට වෙලාව ලැබිලා තියෙන්නේ. උග දවසකට පස්සේ අපි එකකින් විනාඩි මුල් විනාඩි සල්පේ භාවිතා කරනවා අපේ විවස්ථාව සීපත් කරගන්න විවස්ථාව સમાપ્ત වුණාට පස්සේ අපි සංගීති සූත්‍රයේ කොටසක් ඉදිරිපත් කරගෙන ඒ කොටස අනුව ධර්ම සාකච්ඡාව විවෘත ධර්ම සාකච්ඡාවක් වඩපත් කරගන්නවා. ස්වභාවින් නායකගේ රුචිය පරිදි. යතුමෙ තමන්ගේ භාවනා කමටහන් පිළිබඳව හෝ වෙන ආධ්‍යාත්ම ජීවිතයේ තමන්ට අදාළ ප්‍රශ්න තියෙනවා අපි සභාගත කරලා සාකච්ඡාවට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි පැයකමාරක උතුර කාලයක් ගන්න බලාපොරොත්තු වෙන ධර්ම සාකච්ඡාව සඳහා. ඉතින් අපි හැම සෙනසුරාදාම වගේ ඉස්සර චාරිත්‍රානුකරණ කරගෙන කරගෙන ගියා. ඒ මගේ තියෙන කාර්ය බහුලකම නිසා කරගන්න බැරි වෙන තමයි බහුවිට කියුනේ කවුරුත් වගේ උනන්දුවේ සම්බන්ධ වෙනවා මේ ධර්ම සාකච්ඡාවට. ඉතින් අද අපේ ධර්ම සාකච්ඡා ආරම්භ කිරීම පිණිස කතිකාවත මම හිතන්නේ දෙවෙනි කොටස කියවන්න තියෙන කියලා. අද තියෙන අපිට යෝගාශ්‍රම කතිකාවතේ දෙවෙනි කොටස අපි ඒකට අහුම්කම් දෙමු විවස්ථාවක් වශයෙන්.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 තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුම් වාද විවාද පටලවා නොගත යුතුය. සෝභන්තේ වංන රාජානෝ මුත්තාමනි විභූසිතා යතා සෝභන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණයමමු නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදී නොකළ යුතුය. අත්ති කිලමතහන යෝගයට අයත් වන කෂ්ඨ වෘත දුෂ්කරාසන ආදී වර්ජනය කොට ශරීර සෞඛ්‍යයත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කර්මක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම අධ්‍යාත්ම ගුණ සංතානයේ වැටීමට හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය.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 නැවතත් වරදෙහිය දේ නම් උපදේශක මණ්ඩලයේ උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතුය. මහතෙරු නුවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඩුවම් පමුණවා ගත යුතුය. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. හොඳයි අපි පළවෙනි අංකය સમાપ્ત කරේ අපිට විනාඩි 5ක් 6ක් විතර ගියා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ගාවට මේ සංගීති සූත්‍රය අපි දැන් අතර කරපු තැන ඉඳලා ආත්ම සාකච්ඡාට මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්නයි අපි ඒකත් 13 කුටියෙන් ඉල්ලා සිටිමු. හැබැයි ඉස්සරහට එනවා නම් හොඳයි 13. තියෙන්නේ Brahmacharya අද්දනියම් සම්බිගත ආරක්ෂිතා කියන එකට සේ ඉස්සර තමයි ගිහලා තියෙන්නේ. ඒක ඉවරයි සෝන්තර. නාමරු දෙකක් පටන් ගත්තා. එහෙම අපි ඊට පස්සේ ඒ ඒකෝ ධම්මෝ සෝන්ස ඒකෝ ධම්ම ඉවර නාපංච රූපංච කරලා කියනවා.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 වහන්සේ විසින් උන්වහන්සේ නැති කාලයක් සරෝජන සෙන්ති කාලයක් වෙනකොට මේ භක්මචර්ය ටික කාලයක් පැවතීම පිණිස නැත්නම් මේ પરම්පරාව වංශේ දිගට පැවැත්වීම පිණිස කළ යුතු කාරණා ටික කල්පනා කරනවා. ඒක liverලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු කාණ්ඩයක ධර්ම ඔක්කොම සංගායනා කරනවා තනියම සංගීතයක් හදලා. ඒක තමයි සංගීති සූත්‍රයේ තියෙන්නේ. සර්වචනසේ නැත්තනක මේ මල් නෙල්ල නෙල්ල හුරුපු දෙයි, පෙන්වල දාපු දෙයි මාලයකට අමුල්ලා තියෙනවා. එතකොට එක තැනක යල්ලා අදපුවා ඔක්කොම එනවනේ. ඉතින් ඒක ටිකට උත්සාහයේදී එක එක කියන ධර්ම රාශියක් එකතු කරලා ඔක්කොම සාරාංශ කරලා තියෙනවා. දෙක දෙකේ ඒ කියන්නේ මල් ಜಾති වෙන් කරනවා වගේ. වෙන් කරලා ඊට පස්සේ මාළෙක් කපනවා. නමුත් මේට පස්සේ තියෙන දසුත්තර සූත්‍රයේ මේ ඇමිනීම නිවනට යොමු කරවලා තියෙනවා. දැන් මෙතන එහෙම කතාවක් සාරිපුත්තු සාංශි මතක් කරන්නේ. මෙතන තියෙන්නේ සමස්තයේ මේ බොඩි එක හදන එක. එකතු කරන එක. ඊට පස්සේ ඒක පෙළ ගස්සනවා නිවනට ඒක තමයි පල්ලෙහාට කරන දසුතරං පවක් පවක්ඛාමි පත්තුනි බාණ පත්‍ය කියලා ඒකේ එල්ලයක් වෙන්නා මේකේ තියෙන ධර්ම කොටස් එකතු කිරීම මේකට කියන්නේ සංගීතය කියලා මේක තමයි පළවෙනි ධර්ම සංගායනාවට න්‍යාය පත්‍රය උනේ කිතුම්පත උනේ ඒකේ ඒක හදලා ඒකට උන්වහන්සේ අර්ථකථනයක් දෙනවා අවිවති තබ්බා මේක වාද කරන්න යන්න එපා සර්වචනන්සේ ඉන්න කාලේ මේක එකතු කෙරුවේ ඒ නැත්නම් මේක ඔතෙන්ටික් විශ්වාසයක් තියෙන එක. වාද කරන්න එපා විවාද කරන්න එපා භ්‍රමචර්ය පැවැතීම පිළිබඳ කවුරුත් පුළුවන් ප්‍රමාණය මේකට නතු වෙන්න එතකොට බහුජන හිතාය බහුජන සුඛායක් වෙනවා බෞද්ධ බෞද්ධ කාටත් සාන්තියක් ඇති වෙනවා අත්තා හිතාය සුඛායක් වෙනවා Tamanටත් නිවන් දකින්න පුළුවන් අන්න එහෙම කරලා මේ පැත්ත වෙන කවුරුත් ස්වාමීන් වහන්සේනමක් හිතලා තිබිලා නැහැ මේ ධර්ම සේනාධිපති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි බුදුජානකට ආරාධනා කරලා තියෙනවා මෙහෙම කරන්න. නමුත් බුදුන්සේ එහෙම එකට පෙළඹිලා නැහැ. විනය පිළිබඳ කතා කරන හදනකොට අත තියන්න එපයි කියලා. ඒක මෛත්‍ර කාටක කරන්න බෑ කියලා. මේක කරන මේ උත්සාහයට සර්වචනාංශ විරුද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ අනිමාර්ථයෙන් මේක අනුමත කරලා තියෙනවා. මේක මේක දීඝනිකායේ අන්තිම සූත්‍ර දෙක. ඉතින් ඒකේ පළවෙනිම පෙන්වන්නේ මේ <clears throat> කුමාර පඤ්ඤාවල තියෙන එක මොකක්ද කියලා අහනකොට සබ්බේ සත්ත ආහාරට්ටි කියලා. දැන් මේකේ ඊට පස්සේ සබ්බේ සත්ත ආහාරට කියලා වගේ තව ගොඩාක් කියනවා එකේ දන්න. දෙක කියලා කුමාර පඤ්ඤා ආනකොට කියන්නේ නාමංච රූපංච. මේකෙත් නාමංච රූපංච පටන් ගන්න භව දිට්ඨි අවිජ්ජා ආදී වශයෙන් දිගට දිගට යනවා. ඊට පස්සේ අර අර සැකිල්ලමයි තුන මොකද්ද? ඊට පස්සේ බලක් දෙනවා. ඉතින් අපි අද ඉන්නේ දෙකේ පොතේ තුන්වෙනි මාතෘකාවේ භව දිට්ඨිච විභව දිට්ඨිච කියන එක මේක හුඟක් සමාන්තරව යන්න පුළුවන් භව තණ්හා විභව තණ්හා එක. ඊට ඉස්සෙල්ලා තියෙනවා කාම තණ්හා කියලා. එතකොට භව විභවයකට එන එක කාම අනුසය, කාම රාග අනුසය, එහෙම නැත්නම් ආසව වෛසව වැඩ. ඊට පස්සේ ඒකමයි භව රාගයක් බවට පත් වෙන්නේ. එතකොට භව දික්ටි, භව රාග අනුසය කියලා පැතිරෙනවා. එන්නත ඒක වචන බහුවචන කියන මේක තමයි තියෙන්නේ. ඒ නිසා අපි ඒක වචන වශයෙන් මගේ ඇහ කන දිව නාසය කය මන පිනවන්න ගන්න ප්‍රයත්න වලට කියනවා කාම තණ්හාව කියලා. මගේ ඇහ පිනවන්න, මගේ කන පිනවන්න, මගේ නාසය පිනවන්න. ඉතින් ඒක ජීවත් වෙන හැම කෙනෙක්ම කරනවා. ඒකට මායя නැත්නම් කෙලෙස් ඔක්කොම හැඩ ගැහිලා තියෙනවා කර්මය, ලෝකේ ඔක්කොම හැඩ ගැහිලා තියෙන එක. ඉතින් තේරුම් ගන්න එකට කියනවා පරිඥය ඥානය කියලා. හැම කෙනාම තමන්ගේ සප වැඩි කර ගැනීම පිණිස දිවා රාත්‍රී එලිපිට හෝ හැංගිලා වැඩ කරනවා. ඒක කාම තණ්හාව කියනවා. ඊට පස්සේ සමාජශීලී සත්තු මගේ කියලා පවුලක් හදාගන්නවා. ගමක් හදාගන්නවා, රටක් හදාගන්නවා, ආගමක් හදාගන්නවා, ජාතියක් හදාගන්නවා. ඊට පස්සේ මම නෙවෙයි මගේ මාගේ මේ ප්‍රයත්නය හුදෙක් රට ජාති ආගම පිටසඟිර පටන් ගත්තාම මගේ එකටත් වඩා ඔකට බැඳෙනවා. දුටුගම රජුර ඔක තමයි ඉස්සරහට ගත්තේ මම මේ දුටුගම රජුරන්ට විරුද්ධව කතා කරනවා නෙවෙයි. මාගේ මේ ප්‍රයත්නයේ හුදෙක් රට ජාති ආගම් පිණිස. ඒකට මත් වෙනවා ඕන කෙනෙක් ඒකට කියනවා පැට්‍රියොටිසම් එහෙම නැත්නම් ජාතිවාදී කියලා. ඒක ඒක තමයි දේශපාලනඥය හැම වෙලාවෙම අවසන්නේ මිනිස්සේ Tamange සැප නැති වුණත් අර වාත්සල්‍යයක් නගිනවා. ජාති වාත්සල්‍යය. ඉතින් ඒක ආවට පස්සේ පිස්සු. මිනිස්සුන්ගේ පුදුමාකාර පිස්සුවක් ඇති. ඇතුලේ එක්කන හරි ඒක භව දික්කිය. ඒකට නොවෙන කෙනා මරන්න ඕනේ. ඒ මම මම කියන එකට නෙවෙයි න එයා වුණේ නැහැ. එයාගෙන් තමයි මට මේ වැඩි කරගන්න බැරි වෙන්නේ කියලා මේ භව රාගය භව දිට්ඨියක් බවටපත් වෙනවා. භව දිට්ඨියක් බවටපත් වුණාට පස්සේ මේ මනුස්සයාට ඒ සෝජාතිකය විතරයි ආත්මයක් පේන්නේ අනිකයට ආත්මයක් නැහැ. ඒක ආත්ම භාගයයි. ඒකොල්ල මරුවට කමන්නේ. ඒක සාමාන්‍යයෙන් ওই දේව ආගම් වල හැම එකම තියෙනවා. දිව්‍යඥාන්සිය අදහන කෙනාට පූර්ණ ආත්මයක් තියෙනවා. අදහන් නැති එක ඒක මැරුවට පූර්ණාත්මයක් නැහැ. ඒ කොච්චර මැරුවත් ගාණක් නැහැ. සමහර දේව ආගම් අදහන අයට පිරිමියාට ආත්මයක් තියෙනවා, ස්ත්‍රීන්ට ආත්ම භාගයක් තියෙනවා. ඒසප් ස්ත්‍රියව පාද පරිචාරිකාවක් විදිහට කාමයේ සඳහා සෙල්ලම් භාණ්ඩයක් කරගත්තර ගමන්නේ. ඒගොල්ලන්ට ආගම ඇදීමේ අධ්‍යාත්මයක් නැහැ, ඡන්දයයිතියක් නැහැ. ඒක වෙනමම ධර්මයක්. ඒ ඒ ආගම අදහන් වුණත් කාන්තාවක්ෂයට නැහැ. අන්න ඔය විදිහට මහා පුදුමාකාර මේ භවරාගයේ ලෝක අතර කට්ටිවාදයකට එහෙම නැත්නම් මූලධර්ම වාදයකට පොළඹවල තියෙනවා. ඒක කියනකොට මිනිස්සුන්ට ලේ රත් වෙලා එනවා. ඉතින් ඒ නිසා දේශපාලනඥයෝ රාඩින්ඩ රණබෙර වයින්නවා වගේ මේ වගේ මොකක් හරි එකක් පත්‍රයේ මුල් පිටිය දාපු ගමන් කට්ටිය නැට්ට උඩ තියාගෙන දුවන්නේ. කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ, ප්‍රශ්නයක් නැහැ. භව රාගයට වැටෙනවා. භව රාගයෙන් භව දිත්‍යයට වැටෙනවා. ඒතට මේ භව රාගය මට ඉෂ්ට කරගන්න බැරි නම් මම ಜಾති විනයෙන් පණ දෙන්න ලෑස්ති ඒකට විභව රාගය කියලා කියනවා. විභව දිට්ඨිය කියලා කියනවා. ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් සරණට වැද දිවිදුන් රණවිරුවෙකුගේ අවසන් ගමනට යන මා ජනතාව ජනසේනාවෙන් තැලි තෙලි මියදී මිය යන්නේ. රවින්ද්‍රනාත් tagore වයින් කළ තිබ්බේ එහෙමයි. රට වෙනුවෙන් සරණට වැද දිවිදුන් රණවිරුවෙකුගේ අවසන් ගමනට ජන මහා ජනතා පාදු විල්ලෙන් සැලි වෙලි සනහි මිය යන්නේ. රට ජාතියෙන් වෙනුවෙන් ගිය කෙනාට පූජා කරන්නේ කොහොමද? මේ මනුස්සයාට ඉතම මම මූ මරනවා. ඒ කියන්නේ හතුර මරන්න නැත්නම් මම මැරෙනවා. හතුර මරන්න යන්නේ භව රාගෙන් මම මේ ආගම බේරගන්න, ජාතිය බේරගන්න, රට බේරගන්න. බැරි වුණොත් විභව දෘෂ්ටියට වැටෙනවා. උගෙන් මැරනවට වැඩිය හොඳ මම මැරෙන්නේ. ජපානයේ තියෙන හරාකිරි වහබ් මුස්ලිම් කට්ටියගේ තියෙනවා ඒ විදිහට තමයි සීජනසා ගන්න ක්‍රමයක්. සති පූජා කියලා එකක් තියෙනවා Hindu ආගමේ පතිඋත්තා කරනකොට පස්සේ ගින්නට පහින එකක්. ඒ වගේ විවිධාකාර විභව තිට්ඨිය කරන්නේ අර තමන් විශාල බලවත් වෙලා හතර මරන්න බැරි නම් තමා විසින්ම මැරෙනවා. නැත්තම් යොදවීමේ මරණය හොඳයි කියලා කියනවා. ඉතින් ඒකට හරියට සාහිත්‍ය පොත් තියෙනවා. හරියට ලේරත් කරනවා. ඉතින් මේ දෙක භව දිට්ඨිය සහ විභව දිට්ඨිය සතිය නැති ඕනම වෙලාවක එන්න පුළුවන්. සතිය එනකොට මම දැන් මෙතන. මොකක්වත් නෑ. ඔය එකකට ගියත් එන්න හිත පිට ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා මේ දෙකම පිස්සුවක්. මනුෂයා විසින් බොනකොට හැඟුම් අවශ්‍ය ගන්න, කාමෙන් හැඟුම් අවශ්‍ය ගන්න, සූදු කෙල්ල හැඟුම් අවශ්‍ය ගන්න, කුඩු ගහලා හැඟිලා සන නිසා මේකට කාල් මාක්ස් තුමා කියන්නේ අබින් කියලා. හැම රටකම මේක පුරුදු කරනවා. ජාතික ගීය වයලා රණ බෙර ගහලා මේ භව රාගේ විභව රාගේ ඇති කරන මේ කවුරුත් වැරදි කියන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන් මේක කරන්න බෑ සතියේ ඉඳගෙන. සතියේ ඉඳගෙන කරනවා නම් තේනවා ඊට මීට වැඩි හොඳයි මේ තමන්ගේ කය ගැන සතියෙන් හිටපන්කෝ. මේ එක එකනා කියන මේ රණගී ගයනවට වැඩිය. ඉතින් ඒක නිසා සරුවචනාංශයට සිද්ධ වුණා භව රාගය වෙන් කළා භව දිට්ඨිය ඒක අනුසයක් විදිහට නිතරම හැම කෙනා තුළම වැඩ කරනවා. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය. කාම ඒකට මාන්නි කියලාත් කියනවා භව භව රාගය නැත්නම් භව දිට්ඨිය આવොත් ඒකට භව දිට්ඨිය කියනට වැඩිය සක්කාය දිට්ඨිය කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ ලෝකේ එක්කෙනෙකුට තනියම ඉන්න බැරි නිසා පුංචි සමාජ හදාගන්න. පවුල ගම රට ආදී වශයෙන් සත්වචනanse තත්කර සංඝ සමාජය. ඒකල ඉවරලා ඒ සංඝ සමාජයේ රැක ගැනීම සඳහා භව රාගය ඇති කරනවා. ඒකට විරුද්ධ වෙන එක නම් මරන්න විභව රාගය ඇති එයා බලවත් වෙනවා නම් තමයි තමම වෙන්නේ නැහැනවා. ඒක බොහෝම වීරත්වයක් විදිහට සලකනවා. ඒ ඔක්කොම භවරාගිත ඔය භවරාගේ විභවරාගයට හැරෙන තැන තමයි මානසික රෝග සියල්ලම හටගන්නේ. භවරාගයට තියෙන තාක්කල් මිනිස්සු ඇලි ගලි වාසය, සම්භාෂණ, සංගීත සම්දර්ශන ඔක්කොම සම්දර්ශන. හැබැයි ඒක පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් වයරක මාරු වෙච්ච ගමන් විභවරාගයේ තමයි ඔක්කොම මානසික රෝග තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා ඒක අපි ආස්වාද ගන්නවා, බල ගන්නවා, එහෙම නැත්නම් රණබෙර වයනවා භව රාගෙට. භව රාග කියන්නේ සමූහ වෙත කරන ආසාව. ගණයා කෙරේ බැඳීම සහ කුලයා කෙරේ බැඳීම සංස්කෘතික සංදර්ශන, භෝත රාත්‍රී භෝජන සංග්‍රහ, සම්භාෂණ භව රාගෙට යනවා. ගිහිල්ලා වැරදිච්ච ගමන් මානසික රෝග. එනිසා යම් කෙනෙක් හුදකලාවට කැමති වෙනවනම් විවේකයට කැමති වෙනවනම් ඇතුළත පිරිච්ච ගතියට කැමති වෙනකොට පේනවා මේ මිනිස්සුන්ට මේ සමාජශීලී නොවි ඉන්න බැරි ගතියක් තියෙනවා. සමාජශීලී වීමෙන් තමයි පිස්සු ලෝකේ තියෙන ඔක්කොම හැදෙන්නේ. ඉස්සර මිනිසුන්ට මොනවාරි වගේ මානසික අසහනයක් ආවට කැලේට යනවා. කුෂ්ඨ රෝගයක් ආවත් මානසික අසහනාවක් කැලේට ගිහිල්ලා තියෙන තියෙන පොතු જાති කකා කකා යනවලු. ඊට සනිපෙච්චාම ආය ගම් වදිනවා. දැන් සමාජ රෝගය ඇවිත්ලාම නගරයට යනවා. පිස්සෝ. ඒ පිස්සන් කොටු තියෙනවා. අද ලෝකේ වැඩියෙන්ම දියුණු රටවල වැඩියෙන්ම දියුණු වෙන්නේ පිස්සන් කොටු ඔල් පිස්සන් පිස්සන් කොටු වාට් වල ඇඳවල ගන්න. කිලෝරක් නැතු වෙන කොච්චර හැදුවත් නෑ. ඒ තරම්ම ඉන්න හරිය පිස්සෝ. පාරට බහලා බලනකොට මිනිස්සුදියා මේ මොහොන දිහා බැලුවා ගහගන්න එනවා. කදාකත් මේ මිනිස්සු මේ මනුස්සකමක් නෑ. නිකන් හරි මේ පොඩි ළමයිගේ අත ඇල්ලුවොත් නඩු. ආය මොකක්වත් නැහැ කතා දෙකක් නැහැ. පොඩි ළමයෙකුට මොනවා ටිකට් චොක්ලට් එකක් කැම දුන්නොත් එල්ලුම් ගත යනවා. ඒව කරන්න බෑ. ඒ ළමයාට ගන්න අම්මට විතරයි පුළුවන්. තමයිලා ගෑනු දොරේට නම් තාත්තටත් බෑ. මොකද තාත්තා දරුවා දූෂණය කරනවා. මා පුදුමාකාර ලෝකයක් තියෙන. ඒ නිසා බලනකොට දැන් අපේ මේ තියෙන විදිහට මගේ දැකලා හා කොහොමද කියලා hina වුණොත් ඊමසේ ඇවිල්ලා ආන තමස මොකද hina වුනේ? ඒ මිනිස්සුන්ට හරි පුදුමයි. හිතන්නේ මගේ ඔත්තු බලන් දෙනවා කියලා. පුදුමාකාර බයිකෙන් ජීවත් වෙන්නේ. පුදුමාකාරම ඉලෙක්ට්‍රොනික යුගයක ජීවත් වුණාට පුදුම බයිකෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ භවරාගය භවරාගයේ විකෘතිය තමයි සියලුම මානසික රෝග සහ මානසික ආතති. හැබැයි ඒක මේ රාගයක් නිසා එන ද්වේෂයක් එතන තියෙනවා. මට ඕන දේ නොලැබීම නිසා නොලැබෙන්න හේතු වෙන මනුස්සයාට ද්වේෂ කරනවා. මට මේක දුන්නේ නැත්තේ වැස්ස නිසා මේ ආණ්ඩුව නිසා අල්ලපු ගෙදර මනුස්සය නිසායි කියලා කොහෙන් හරි ආත්මයක් හදාගන්න. උනාරියන් කියන මේ අල්ලපු ගෙදර මනුස්සය හුණියම් කරලා. ඊට පස්සේ මේ මනුස්සයට හුණියම් කරනවා. බන්නම් පීයෙන් අන්න පස්සෙන් ගිහලා. නැත්තම් ඉස්සරහින් ඇවිල්ලා අහිනවා. ඉතින් ගියාට පස්සේ මිනිස්සු කියන දේවල් සහ කරන දේවල් බලනකොට ජීවත් වෙන හොල්මන්. කවමදාකවත් ඒකෙනුට කිව්වොත් මේ වර්තමාන සතිය පිටවන්න පුළුවන් කියලා කවදා හිතන්නේවත් නෑ. පිස්සු කතා කරන ස්වාමීන් වහන්සේලාට වගේ නෙවෙයි අපට. අල්ලපු ගෙදර මිනිස්සයා මං කොහේ ගියත් බලන්නේ ඉන්නේ. ඉතින් මට ගෙදර හිටියත් බයයි. දරුවොත් ඉන්නේ නේද ළමයා ගබ්සා වෙනවා. මොනව වෙනවද දන්නේ මේ මිනිස්සයා මොනවදෝ කරනයි කිය. චාර මිනිස්සයා වැසිකිලි යන්න ගියා කක්ක කරන්න ගියත් මේ ගෙදර මිනිස්සුන්ට පෙට්‍රල් පිච්චෙනවා. ඒ කතාවල් ඔය කාටවත් මට විතර ඇහින්නේ නැහැ. මගේ කම්පියුටර් පිටිලා තියෙන උවයි භූත දෝෂ මේ හොඳ টොප් ක්ලාස් ඉගෙන ගත්ත මිනිස්සු නැතුව කවුරුත් එහෙම ලියන්නේ නැහැ උභාන්සට කියන්න විශ්වාස කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ බලයිද පාට මෙහෙම ආලෝකයක් කියලා බුස්කල ඇතුළට ගියාට පුතුවා ඩිංගියේ টොප්ම টොප් ක්ලාස් හොඳටම උගත් මිනිස්සු කියනවා උභාන්සේ විශ්වාස කරන එකක් නෑ මම ළඟින් එක්කනක් දැක්කා ඒ පොඩි දේවල් වලට පුතුම විදියට හිතන්න මේ බාහිර බලවේග එහෙම නැත්නම් මේ පිස්සියේ පිටපැත්ත වලින් අන්තරීක්ෂ වලින් ආපේන කට්ටිය එතෙන් ආණ්ඩු ඒජන්ත කෙනෙක් එහෙනම් කතරගම දෙයියන්ගේ ආශිර්වාදයෙන් තම සම්බන්ධෙයියෝ ඇවිල්ලා වැඩ කරනවා කිය ඒ විභව රාගයට ගියාට පස්සේ ඒක නිසා කාට හරි මේක භව දිට්ටි විභව දිට්ටි ගැන ඉගෙන ගන්න ඕන නම් භව රාග විභව රාග ගැන ඉගෙන ගන්න ඕන නම් ඒ සූරංගම සූත්‍රයේ සංඥාව පිළිබඳ තියෙන විපල්ලාස 10 කියවන්නේ. ඒක ඇත්තටම කියවන්න දෙන්න ඕනේ කර්මස්ථානාචාර්යවරුන්ට. පොදා දින උගා කර්මස්ථානාචාරවල මොලේ නරක වෙච්ච කට්ටිය. එයාට මොලේ නරක තමයි ඒ જાති මොලේ නරක වෙච්ච කට්ටිය පස්සේ යන හෝ ගාලා සයිකෝපැත්ස්ලා පිටිපස්සේ යන ස්කෝ සයිකෝපැත්ස්ලා ඉන්නවා. සයිකෝපැත් කෙනෙකුට පැදුරේලා ගන්න බෑ ඒ සහචරය ටික නැත්තම්. මේ සහචරයත් එක ගියාම මුළු රටම පිළිගන්නවා යකෝ මේ කට්ටිය මෙච්චර පිළිගන්නේ මොකක් හරි මේක ඇති නේ කියලා. හැබැයි වයර් මාරු වෙලා තියෙනවා. තමන්න තමන් වර්තමාන මොහොතේ ඉඳ දන්නේ විභව දික්ඛියකට ගිහිල්ලා තියෙන්නේ ඒක පර්වර්ෂන් එකක්. එහෙම නැත්නම් විකෘතියකට එහෙම නැත්නම් ඒකට කියනවා වංචනික පැත්තකට යන. ඇත්තට මේ මිනිස්සු අසරණයි. මුණවත් කරගන්න බෑ. ඊට වැඩිය භාවනා කරපු කෙනෙක් තමයි පුළුවන් නම් ගිහිල්ලා කතා කරන්න තියෙන්නේ. එහෙම කෙනෙක් යන්නේ නෑ සාමාන්‍යයෙන්. ඔන්න පිස්සු කියලා ගන්න දිලා නිකන් ඉන්නවා. ඉතින් මම ඉස්සර ඒකට මම හරි මේ මේ ඒ කියන්නේ පුද්ගලයා කසෙන් මගේ මතයක් තිබ්බා. ඔකට මේ ඉංග්‍රීසි එකක් කරලා හරියන්නේ නැහැ කියලා. දැන් මම මේකට යටත් වෙලා ඉන්නවා ඉංග්‍රීසි දෙකක් හරි කමන්නේ කරලා මේ මනුස්සයට මතක් කරලා දෙන්න ඕනේ මේ තියෙන පිස්සුවක් කියලා. ඒකේ නරක ප්‍රතිඵල ගොඩක් එනවා බේතෙන් ඒක වෙනම දෙයක්. නමුත් අර පොඩ්ඩක් බේත දුන්නාට පස්සේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක දිහා බලනකොට මේ පැවිදි ලෝකේ භාවනා කරන ලෝකේ මේ ගතිය සැර වැඩි. සාමාන්‍ය කාම ලෝකේ ඒක නැහැ. සූදු කෙලින, ස්ත්‍රී දූර්තේ කරන බොන මිනිසු ගා ඇත්තෙම නැහැ. හරිම චොලි යොලි වැඩේ. කාට හරි භව රාගය පිළිබඳ විභව රාග ප්‍රශ්නාවක් තියෙනවා උට බොණ්ඩ දෙන්න. උට ගෑණියක් දෙන්න. සූදු ගැලින දෙන්න. ඌ ඊට පස්සේ ඒක කරගෙන ඉන්න මිසක් ඔය පිස්සු ගැලින්නේ නැහැ. මේ ආධ්‍යාත්මික ශේෂ්ත්‍රයට යනවනේ. සදාචාරයක් ගැන හිතනවනේ. මම සිල්ලන්ටයි කියලා හිතනවනේ. මට සමාජයක් තියෙනවා කියලා හිතනවනේ. ඒ වල ඒ වලට තමයි මේ විස බීජ ඇතුල් වෙන්නේ. ඒකට කියන්නේ සංඥා විපල්ලාස කියලා. ඉතින් අපි ලොකු සංසින්න කාලේ කියනවා දැන් මේක හොඳට භාවනා කරගෙන ඉනොට ඉඳපු ගමන් භාවනා කරනකොට කියනවලු මේ ඔය බලන්නේ ඉන්න පේනවද බටහිර පැත්තට කියලා තේරෙනවද? බටහිර පැත්තට භාවනා කරලා හරියන්නේ නැහැ. ඔය කට්ටිය ඔක්කොම භාවනා කරනකොට ඔයා හිමීට උතුරට හැරෙන්න කියනවා. ඉතින් අර මනුස්සය ඔක්කොම ඉඳාගත්තා පස්සේ හිමීට උතුරු පැත්තට හැරලා භාවනා කරනවා. ඔය හරි වැඩේ හරි. ඊට පස්සේ කියනවා ඔතන ඉන්නවට වැඩිය ඔය ඔය ගොඩනැගිල්ල එලිපත්te වාඩි වුණා නම් උතුර බලාගෙන වැඩි හරි හේති කට්ටියත් එක්ක අරමනුෂයා දකුණ බලා වැටේර බල වාඩි වෙලා කට්ටිය නිදුනාට පස්සේ හිමීට පැදුර අරගෙන උතුර බලාගෙන ඕන එලිපත්තට යනවා. ඊට පස්සේ එලිපත්තට වැඩි දෙල්ල පල්ලයට ගියා නම් මිදුලේ ඉතින් කාටවත් නොකිය මේ මනුස්සය ඊට පස්සේ කියනවා ඕක නෙවෙයි. මෙතන මේ ගල අද්දර මෙහා පැත්තේ කෙලවරම තියෙන. උත්තර උකට රෑ යන්න දවල් යන්න එපා. කට්ටිය ගියාම කචල් වෙනවනේ. ඉතින් කවුරුත් නැතිලා ගෙනලා අර ගල අද්දරට ගෙනලා බානවා. ඉතින් කරන කරන එක හරියනවා. කරලා කරලා කරලා අන්තිමට කියනවලු ඔය දවල්ට 12න් පස්සේ කන්න නැතිකින් ඇති භාවනාවට අදාළ නැහැ. ඕක කෑවයි කියලා ප්‍රශ්නයක් නැහැ. කියලා අන්තිමට අර වේගෙම ගෙනල්ලා ශිල්පදත් කඩලා මොකක්වත්ම නැත්තතරපත් කරනවා. කවදාකවත් කර්මස්ථාන සුද්ධ කරනට එයා කියන්නේ නැහැ මේවා. මොකද එයා හිතනවා මේක මේ මට විතරක් හම්බෙච්ච විශේෂ වරප්‍රසාදයක්. ගුරුවරයාට කිව්වම ගුරුවරයා බනිනවා. ඒක උසෙන් ගුරුවරයාට මේක නෑ. උන්ද ඊර්ෂ්‍යයි මට. ඒ නිසා උන්ද මට කැමති නෑ කියලා. බලංගොඩ ආනන්දමච්ච හම්බුරොත් ලියලා තියෙනවා. භාවනා කරනකොට මේ වගේ දේවල් එනවම එක්කෙක් නෑ නාපු කෙනෙක්. ඒක හොඳට නාන්න භාවනා කරනකොට බයිව නාපු ගතියක් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නාගන්නේ නින්නේ කොයිලා හොඳට නාලා කියලා ඉන්නේ මේ පිස්සු කෙලින බව මේ භව රාගේ විභව රාගයට මාරු වෙනකොට වයර් මාරු වෙනවා. ඒකට කියන්නේ විපල්ලාස. අපේ තේරවාදී හඳුරගෙන තියෙන්නේ උපක්ලේශ 10යි. ඕබාස ඥාන පීටි පස්සද්ධි ආසෙන් ඒ 10 වැටෙන්නේ රූපේ සහ වේදනා සම්බන්ධ විතරයි. මහායාන පොතේ 50ක් අඳුරගෙන තියෙනවා. රූපේ සම්බන්ධ 10යි, වේදනා සම්බන්ධ 10යි, සංඥා සම්බන්ධ 10යි, සංස්කාර සම්බන්ධ 10යි, විඥාන සම්බන්ධ 10යි. අමාරුම එක තමයි ඒ රූප වේදනා දෙක අල්ලන්න පුළුවන් අපේ තේරවාදයේ තියෙන ටික අල්ලනකොට සෑහෙන අහුවෙනවා මේ භාවනා කරනකොට ආලෝකයක් පහළ වෙනවා. ඒක පරිස්සම් වෙන්නේ ඒකේ. ඒකට මේ ආඩම්බර වෙන්නේ නෙවෙයි. ඕභාෂයක්. ඥානයක්, පීතියක්, පස්සද්ධියක්, අදිමොක්ඛයක්, වීරියක් ඒකෝ පහළ වෙනකොට ආඩම්බර වෙන්න එපා. මේක නොමග යන්න ඉඩ තියෙනවා. අර අංගයට එන ගොනෙකුට වගේ ඌට නිකන් රජ වෙනවා වගේ දැනෙන්නේ. ඒ ඉන්නේ අං. අංගයට පුපුරන වෙලාව. ඌකින් පරිසම් වුණාට සංඥාවේ පරිසම් වෙන්න බෑ. ඊට ඊටදී අධික පරීක්ෂණයක් තියෙන්නේ. ඒකට මේ විභව රාගේ විභව දිට්ඨිය කියලා මේ භව රාගේ ට්විස්ට් වෙන හැටි භව රාගේ පර්වර්ට් වෙන හැටියකට කියන්නේ මේ විපල්ලාස වෙන සංඥා විපල්ලාස කියලා අපිට හතරක් වු කරනවානේ. මේ නිච්ච සුඛ සුභ ආත්ම කියලා අපි දේවල් අල්ලගෙන තමයි අපි මේ හැම මූල ධර්මයක්ම ඉගෙන ගන්න. මේක නිට්ටයයි. මේක සුඛයි සුභයි ආත්මයි කියලා. නමුත් බුදුජානනාථ ලෝකේ පහළ වෙන්නේ ඔබ නිට්ටයයි කියන්නේ අනිත්‍යයි. සුඛයි කියන එක දුකයි. සුභයි කියන අසුභයි ආත්ම කෙනක අනාත්මයි කියලා අන්නේ අනාත්ම සංඥාව මතුවෙනකොට භවනාවේදී අපි ඒක ආත්ම සංඥාට දමා ගැනීම සඳහා ඕකට සුගර් කෝටින් එකක් දානවා සීනි ආලෝපයක් දා ගන්නවා ඒක තමයි විපල්ලාස වලට වැටෙන්නේ නිසා නිවනේ මෙපිට භවනා කරනවන කවුරුන් නිවන බලාපොරොත්තු නොවි හැම තැනම විපල්ලාස මම මේ ජනප්‍රිය වෙන්න මතක හිටින්න අරක කරන්න මේක ඒව නරක නෑ ඒව හම්බ වෙනවා නැත්නම් අතුරුඵල මේ නිවනට යන්න හදන්නේ කියන එක දන්නේ නැතුව ඒ නිසා ඇත්ත ওই බටේට ලෝකේ භාවනා කරනකොට හොඳටම විශ්වාසය ඒගොල්ලෝ නිවන පෙන්නලා නෙවෙයි භාවනා කරන්නේ ඒගොල්ලෝ වෙන ස්ට්‍රෙස් එක අඩු කරන්න ප්‍රශ්න නැති කරගන්න මතකේ වැඩි කරගන්න කියලානේ භාවනා කරන්නේ ඒක දෙනවා ඒක දීලා ඒක ඇමට ගන්නවා ගස්සලා ගත්තාම උඩහට මාළුවා වතුරෙන් උඩ. නිවන බලාපොරොත්තු වෙන එක නා ඌව වැඩි ගණන් ගන්න යන්නේ අර මේ දරපලන්න ගිය දරකපන්න කිය විනියා කැලේ පරණ පුංචි කතාවක්. මේ මාස ගඟක් අයිනේ දරකව කපා ඉන්නකොට මහන්සියට දූවි දාඩිය වැටිලා පොරොල් ඉස්සලා වැටෙනවා ගඟට. මිනිස්සු පීනන්න දන්නේ නැහැ. ඉතින් අඬ අඬ ඉන්නවා. මෙච්චරමයි කර රස්සාවක් දන්නේ නැහැ. ඒක පොරෝ කෙටි විතරයි තිබුණේ. ඒකත් ඇදලා දැන් දරත් නැහැ. පොරෝ කෙටියක් නැහැ. ගෙදර ගියාම ගෑණිගෙන් බේරුමකුත් නැහැ. ගිහිල්ලා වැඩක් නැහැ නේ ගෙදර දැන් අඬනකොට ගහේ ඉන්න රුක්ෂ දේවතාව ඇවිල්ලා අහනවා මොකද කියලා. කම් පාරේ මගියෙක් වාගේ ඉඳගෙන. අනේ බලන්න ආමංගල දෙන්න ඕටි චරන්නේ බයි කියලා ගඟට බැලලා රත්තරන් පොරක් ගෙනත් දෙනවා. පරමංශ කියනවා අනේ බීසු කතා කරනවා රත්තරන් පොරලින් කවදාද බලන්නේ. ඕකමයි නෙවෙයි මට වැඩක් නැහැ කියලා. ඊට පස්සේ දෙවියෝ ආයෙ නිකන් ළඟට බහයි මොනවා පෙන්නලා රීජි බොරුවක් ගන්න පිස්සුව දාන අංශ කියනවා ඕගොල්ලෝ දන්නේ අප්පා මගේ අර කෙටි පොරෝ ඕකෙන් දරපන නිසා රිදි පොරෝලෙන් දරපන්න වැඩක් නැහැ මූ අඬනවා දිගටම. දීයෝ කොහම හරි ගිහලා අර කැටි බාගෙට ගෙවිච්ච කෙටි පොරෝ ගෙනද ආරුට පුදුම සතුටක් ඇති වෙලා ඔබ නම් මිනිස්සෙක් වෙන්න දෙයියෙක් වෙන්න ඇති කියලා දෙයියෝ තුනම දෙනවා අතට. රත්තරන් එකයි රිදි එකයි කෙටි පොරෝයි. මිනිහා ගෙදර ගිහිල්ලා එදා ඉඳලා මිනිහා දරපලන්නේක් නෙවෙයි කෝටිපතියෙක්. රත්තරන් පොරොවක් ගෙදර තියෙනවා. ගමේ ඉන්න හොරෙකුට ආරංචි වෙනවා, කට්ටඩියෙකුට, කට්ට වෙට්ට පිට්ටලෙකුට ආරංචි වෙනවා, කැලියෙක් මෝඩ දෙයියෙක් ඉන්නවා කිය. ඌත් කරන කෙටි පොරව ණයට ඊළඟට ගිහිල්ලා දර බලන මුවාව පෙන්නගෙන ඉඳපුවම ළඟට විශ් කරනවා පොරව. මේකල අර විදියටම අඬනවා. අර මංසා කියවිලි දෙයියෝ එදත් බහැලා මේ මොකද බලන්නකෝ අප්පා <laughs> පුරවත්ත දරත්ත ගෑලියෙමුත් බඩු ගන්නට රණ්ඩුඩ දෙයියෝ කියනවා නෑ කලබල වෙන්න එපා කියලා ගිහලා රත්තරන් පුරක් දෙන දෙනකොටම ගන්නවා. ඒතර දෙයියෝ කියනවා බොරකාරී කියලා. රත්තරන් පුරව දෙනකොට ගන්නකොටම කියනවා බොරුකාරී. මොකද ඉස්සල්ලා අපමණස තමන්ගේ යකඩ පොරව එනකන් හිටියා. උඹ රත්තරන් පුරව දෙනකොට වෙනක භාවනා කරන පොඩ්ඩක් ආලෝකය වෙනකොට ඒක බාරගත්තනේ. සදා සොත්ති. ගොඩ එන්නේ. යාට කියන්නේ ඒ වෙලාවේ පුළුවන් ද බලන්න තමන්ගේ පූල කර්මත්තානේ බලන්න. ආලෝකේ පෙන්වනවා, තෝබාසේ පෙන්වනවා, ඥානේ පීටි පස්සද්දී ආවත් ඒ සේරම මේ පළවෙනියෙන් තියෙන රත්තරන් පොරෝ වගේ. ඒක කන කට්ටියට මේ විභව දිට්ඨිය හරහා භාවනා කරලා පිස්සු වැදෙනවා. මේ භාවනා කරලා පිස්සු වැදෙන එකම නෙවෙයි හැබැයි විභව දිට්ඨිය කියලා කියන්නේ. සාමාන්‍ය ලෝකෙත් මිනිස්සයාට මොනවා හරි අදහසක් ගත්තොත් මේ රට වෙනුවෙන්, ජාති වෙනුවෙන්, ආගම වෙනුවෙන්, පවුල වෙනුවෙන්, කුලය වෙනුවෙන්, ධනය වෙනුවෙන් නැත්නම් මගේ වෘත්තිය වෙනුවෙන්, මගේ විෂය වෙනුවෙන් හොදලා ගන්න බැරි කක්කාවක් තියෙනවා. සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් කිව්වනම් හොදන්න බැරි ලෙඩක්. මනුස්සකමක් ඇත්තෙම නැහැ. ඕනම සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් කෙනෙකුට මනුස්සකම නැහැ. ඒ නිසා මේ මම හිතන්නේ මම කියන කතා ඇත්තටම සාර්ථක නැහැ. චාලි චැප්ලින් කියලා හිටියේ ලංකාවේ ලෝකෙ හිටපු හොඳම මේ චලන චිත්‍ර හදපු මිනිසයා. පුදුම ඒ දවස්වල හැටියට සද්ද නැති චිත්‍රපටි හැදුවා. ඒගේ ගෑණි කියනවලු මේ මිනිස්සයා ජීනියස් හැබැයි මට ඕනේ මිනිහෙක් කියලා. අන්තිම දක්ෂෙක් කියනවනේ මට ඕන කරන මිනිහා මෙයාලා කරන්නේ. මට ඕන කරන්නේ සාමාන්‍ය මිනිහෙක්. ගෙදර ගෑණි මේ ගෑණි මෙයාගේ දක්ෂකම් තියෙනකොට මේ අමනුස්සයි මිනිස්සයා. මේ ලෝකෙට කෑ ගහන. එතකොට රූස්වෙල්ට් කවුද කියන ඇමරිකන් ජනාධිපති කියලා තිනවා මම මේ ලෝකෙටම නැත්තම් ඇමරිකාවට ලොක්ක. හැබැයි ගෙදර ගියාම ගෑණි තමයි ලොක්ක කියලා. මම දෙවෙනියා. මිනිහා හොඳට ජනාධිපතිකම කරා. මම රටට ජනාධිපති. ගෙදර ගියාම ලෝකෙට ලොක්ක මම ලංකාවට දෙවෙනියා. එහෙනම් මේ ලෝක හැම දිනක හැම කෙනෙක්ම ඒක දැනගෙන ඉඳලා තියෙනවා. පැහිය වෙන්න යන්න එපා. පැහිය වෙච්ච ගමන් මනුස්සකම නැහැ. නිසා භාවනා කරනකොටත් අඳිනවයි කියලා තියෙන 아무ත ඇදිලා ආරණ්‍ය වාසී සංඝයා සීරම ඇඳලා ඉන්නේ. ආ දෙකක් නැහැ. ඒක ඉතින් ඕනම සංඝයා වහන්සේනමත් දන්නේ. අරන්නේ සංඛ්‍යා කිව්වනම් අමුතු ඇඳිලා කමං කියන්නේ ඒක නතර කරලා වෙලා නටන්න පටන් ගන්න මේ දහම් පාසල් දාගෙන වැඩ කරන්න යන්න කියන එක නෙවෙයි කියන්නේ. ඒකෙන් අමාරුම තැනක ඉන්නේ මෙහෙණින් ආන්සලා. මෑණිවරු මෙහෙණි ආරාමයක ගන්න බෙදයක් නැහැ. ඒගොල්ලෝ පැවිදෙන්න ඉස්සලා හරිය ලස්සනට හිටියා. පැවිදි වෙච්ච ගමන් ඇඳනේ අමුතුම තාලයකට ජීවත් වෙන අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි ඒක අයියෝ භාවනා කරන්න පටන් ගන්නතර පස්සේ මේ අක්කලාට වෙලා තියෙන දේ අයියලාටත් එච්චරයි අයියලාටත් එච්චර අඳිනවා කියන එක අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන්නේ අඳිනවයි කිය. ඌ ඉන්නේ ඇඳලා මචං අඳින්නේ මොකද ගුණාට අඳිනවා කියන එක තමයි කෙටියට කියන්නේ අපි. ඌ ඇඳලා ගුණාට ඇඳලා. ඒක පොඩි එකාට උනත් තේරෙනවා. මේ වැඩේ ඇත්ත. පටන් ගන්නකොට භාවනා කරනවා සක්මන කර කරන එක ටිකක් අඳින ගතියක් එනවා. ඒක හුරුව යනකම් සක්මනේ ඉන්න ඕනේ. ඉතල නිකන් ඉබේ යන ගතියට එන්න. ආස්වාද ප්‍රසාර කරන ගමන් පුම්බණ්ඩ අකුලන්න පටන් ගන්නවා. නයි වගේ පිඹින්න පටන් ගන්නවා. ඒක අඳිනවා කියලා තමයි කියන්නේ. කරගෙන කරන යනකොට වෙන ඕක නැතත් හුස්ම ගැනෙනවනේ. අර ගැනෙන හුස්ම බලන්න. ඒකට කොච්චර වෙලා යනවද කියලා බලන්න. කොච්චර භාවනා ලෝකේ අනුකම්පා කරන්න ඕනද කියලා බලන්න. ඉතින් බුදුහාමිකෙන් කැලියකට ගිහලා සෙල්ලමටික් කරපන්. කවුරුත් නැත්තරද කියලා පුළුවන් නිකන් ඇවිදපන් ඇවිදින බව දැනගන්න පුළුවන් වෙනකන්. ඒ නිසා අපිට කියන්න පුළුවන් නම් සක්මන් කරන්න එපා. සක්මන් වලට ගිහලා ඇවිදින්න එපා. සක්මන් කරන්න ගියොත් ඔළුව ක්‍රෙල්ලෙනවා. සක්මන් වලට ගිහලා ඇවිදපන් කියලා බෑ. ඉතින් අන්නේ ටික අයින් කරනකන් මරණ මොහොතේ ඉඳි ඉස්සලා වයසට යන ඉස්සලා ඒ ටික කරනවා කියන එකට හදපු පරිසරය තමයි ආරණ්‍ය කියලා කියන්නේ. ඒ පිරිසට තමයි බුදුහාමුදුරු භික්ෂු කියලා කියන්නේ. පැවිදි වේවා උපවිදි වේවා. ආන්නේ ටික කරලා තමයි මේ හුරු කරගත්තොත් තේරෙනවා. මේ භවදිත්‍ති විභවදිත්‍ති කියන දෙක බලාගෙන ඉන්නවා අපේ නිවන ඇර වෙන මොනවාරි විකෘති නිවන ඇර වෙන ලාමක પરමාර්ථයකට ගියොත් අහු වෙනවා. ලාමක ප්‍රාන්ත තිබුණට කමන්නේ ඒක දෙවෙනිදි කරන්න ඕනේ. මම මේ වැඩේ ඔක්කොම කරන්නේ නිවන සඳහායි කියලා. ඉතින් අද බුද්ධ ආගම පාවිච්චි කරන්නේ නිවන සඳහාම නෙවෙයි. මොකද හේතුව නිවන මෛත්‍රී බුද්ධ ශාසනයට දාලා. මේ බුද්ධ ශාසනේ කොම්බේ විතරයි දැන් තියෙන්නේ. ඒ මිනිස්සු ගත කරන හැම වැඩක්ම විභව දිට්ඨියට වැටෙනවා. ඒක දිහා හොඳට බලනකොට පේනවා යා කොලේ දෙනකොටම කිසිම තැනක නිවනක් නැහැ. නිවන නිකන් මරණය මත්තර දාලා මැරිච්ච ගමන් ගහනවා නිවන් සප ලැබේවා. වෙන මොකක්ත්ම සුසුකමක් ඕනේ ලංකාවේ මැරිච්ච ගමන් නිවන් සප ලැබේවා. පණ තියෙනකම් පිසු කියනවා. පණ තියෙනකම් පිසු කියන නිසා නිවනට කියනවා බුරුම රටේ මේ ලංකාවේ නිවන කංකුම් වගේ හරිම ලාභයි. මැරිච්ච ඕන කෙනෙක් නිවනේ. මැරිච්ච ගමන් ඕනම කෙනෙකුට නිවන් සප ලැබේවා කියලා ඉන්නකම් බෑ ඉන්නකම් කියන පිස්සුද මේ ලෝකේ කරන්න බෑ. ඒක මෛත්‍රී බුද්ධ සාසනයත් ලබන ආත්මේ එහෙම නැත්නම් අපට බෑ කියලා පැත්තකට දානවා. ඉතින් ඒක ඒක මේ මේ මේ මායාවේ තියෙන විභව දිට්ඨිය ක්‍රියාත්මක වෙන තැන. ගැටෙන්න එපා. ගැටෙන්න එපා. මේ තමන් මේ වර්තමානයේ මම දැන් මෙතන ඉන්න එක වගේ මේ සරල දෙයක් තියෙද්දි මේ કૃතිම දේවල් පටලවා ගන්නට ගියේ නැත්තම් අමාරුයි. ගමන් නිකන් පොඩි ජොලියක් තියෙන්න ඕනේ. උත්සව තියෙන්න ඕනේ. නමුත් ඒක දැනගන්න ඕනේ. ඒක නිකන් ආභරණලා සරසිලක් විතරයි. යථාර්ථයේ තියෙන්නේ මේ වර්තමාන මොහොතේ එහෙම නැත්තම් මේ වර්තමාන මොහොත බේරගත්තා නම් තුන් කාලෙම බේරගත්තා වෙනවා. ඒක තියාගෙන වෙන මොනවා කරන්න කියලා. ඒ කරන හැම එකක්ම වර්තමාන මොහොතට කරන අවනස්සීරුවක් වෙන අතර භවදීත්‍ය විභවදීත්‍යට පොහොර දැමීමක් වෙනවා. අපි මොන જાති නිදහතර කරුණු කරනවා. ඒක නිසා අපි ඇසුරු කරන්න ඕන පුළුවන් තරම් ඒක කෙලින් කරගන්න හදන භවදීත්‍ය වෙනුවට ධම්මාදීත්‍ය විභව දිට්ඨිය වෙනකොට සම්මා දිට්ඨිය කියන කියන්නේ දිට්ඨියක් නැති මිනිස්සෙක් ඇසුරු කරගෙන ඉන්න පුළුවන් නම් තේරෙනවා අඩු ගන්න ඒ වෙලාවට භව දිට්ඨියට පොහොර දාන්නවා විභව දිට්ඨියට පොහොර දාන්නේ කියලා මොකද අපි වර්තමානයේ අප්‍රමාදව එළඹ සිටි සීයෙන් නැති ඉන්න හැම වෙලාවෙම කරන කියන දේවල් ඔය භව දිට්ඨියට විභව දිට්ඨියට වැටෙනවා. මොකද ඒකෙන් අපි ජීවත් වෙලා තියෙන්නේ. ලෝකයේත් එහෙමනේ. ඒක නිසා කෙනෙකුට විතරක් තනියම මේකට යන්න බෑ. ඒ නිසා බුදුන්ස කියනවා හරියට අපිට ශබ්ද තියෙන තැනක ඉඳගෙන කන් දෙක වහගෙන ඉන්න බෑනේ. රූප තියෙන තැනක නම් ගිහලා දෙක වහගෙන ඉන්න පුළුවන්. කන් දෙක වහන්න ලෝකේ සතුන්න බෑ. ඒ නිසා ශබ්ද නැත්තැනකට යන්න. ඒ නිසා භාවනා කරනකොට සෙනගෙන් අයින් වෙන්න කියනවා. සෙනග කියන්නේ ඒකාන්ත භවදිට්ඨි විභවදිට්ඨි. භවදිට්ඨි සුද්ධවාදී. බෑ සෙනග ඉන්න එක ගැටෙන්නේ නැතු ඉන්න බෑ. සෙනගත් එක්ක ගැටෙනවා. ඒක විභවදිට්ඨිය. සෙනගට ප්‍රිය කරනකොට ඒක ඇතුළෙන් විරුද්ධ පක්ෂයක් හැදෙනවා. ඒක විභව දිටේ නිසා මේක හරියනකම් මයින්ඩ් යෝර් බිස්නස් තමන්ගේ වැඩක් කරගෙන උදකලා වෙලා හැදුනට පස්සේ මේක හරියට පස්සේ තේරුම් ගන්න පුළුවන් වෙන මේ හැම කෙනෙක්ම වැඩ කරන්නේ මොකද්ද න්‍යාය පත්‍රයකට ඒ න්‍යාය පත්‍රේ මායя හදලා තියෙන්නේ ඒක භවදීටියට අහු වෙලා තියෙන්නේ හැබැයි මේ වැඩ කරන එක දන්නෙත් නැහැ හරිම අහිංසකයි ඔය භවදීටි විභවදීටිට ගියාම කියනවා මනුෂ්‍ය ස්වභාවයෙන් නරක නැහැ මේ පිස්සුවක් ඇද්දලා තියෙන්නේ ඒක ඇද්දලාන්නේ සෙනගෙයි අසුරු කරන පිරිසෙක්. ඒ නිසා අපිට පිරිසෙන් අයින් වෙලා ඉන්න බෑ. ඒ නිසා භාවනා කරන කෙනා පොඩ්ඩක් උදකලා වෙන්න, පොඩ්ඩක් විස්රාම වෙන්න, විවේක වෙන්න, සිළු සැප තම තුලින්ම වර්තමානයෙන් ගන්න. ඒ ඒට පස්සේ සෙනග ඇසුරු කරන්න නිකන් බත් වලට මාළු දා ගන්නවා වගේ. හැබැයි ප්‍රධාන ආහාරය පටලවා ගන්න එපයි කියලා. ඒ නිසා මම හිතනවා මම මේ කතා කරපුවම ඇති කියලා. මේ භවදිත්‍ති විභවදිත්‍ති ගැන මම ආර්දනා කරනවා විවෘත ධර්ම සාකච්ඡාවකට මේ සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා සූත්‍ර මාතෘකාවක් තියෙනවනම් සාකච්ඡාවේ නාමයෙන් ඉදිරිපත් වෙන්නේ කියලා මෙල්බන් කට්ටිය මොනවාද කියනවාද? මේ රත්ත කටහඬ පරිසිද්ධි පිරිසිදු නෑ සද්ද ඇහෙන්නේ නෑ හොඳට. සමග එහෙමමදී පිරිසිදු නෑ. ඔව් ප්‍රශ්න ඉදිරිපත් කරයි. ආ හොඳ හොඳ කටහඬකින් ඉදිරිපත් කරන්න බෑ. අවසරයන්නාස මේ අපේ මේ ධර්ම සාකච්ඡාවකදී මතුණා මේ ආශ්‍රව අනුත්‍ය කියන එක ගැන මේ දෙකම කියන්නේ එකක් කියලාද එහෙම නැත්නම් මේ දෙක දෙකක්ද මේක දෙකක් නම් වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන ඒ පිළිබඳව ඔබ වහන්සේට පුළුවන් නම් පොඩ්ඩක් පහදලා දෙන්න. ඔබ වහන්සේ කරපු 160ක් වෙන රිට්‍රීට් එකේදී මේ ආසවට්ටානීය ධර්ම ගැන ඒකේ ඇතුළට යනවා අපි ඒකට අහුම්කම් දුන්නා. ඒ ඒ උනාට මේ කාරණේ පිළිබඳව තාම අපේ පැහැදිලි කිරීම මදි වගේ පේන නිසා පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න ඉල්ලයි. අපිට උනන්දු වෙන්න පුළුවන් නම් 100 100ක් පැහැදිලි කරන්න බෑ. එතකොට අපි අපේ ආර්ය භූමියටපත් වෙන්න ඕනේ නැතුව මේ ලෝකේ ඉඳගෙන ඒක කරන්න නැත්නම් මේ පෘථජන භූමියේ ඉඳගෙන අපිට සුතමේ වශයෙන් තමයි දිනු කරන්න පුළුවන්. නමුත් මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ කියමන් අනුව බැලුවොත් ආශය කියලා කියන්නේ මණ්ඩි නැත්නම් මොහුන් රාකලයක කොච්චර මුණින් නමල වේලා ගත්තත් අලුතෙන් තෙලිජ දාපු ගමන් අර මැටි කැට ඇතුලේ තියෙන පුංචි පුංචි අංශු නිසා ඊස්ට් නිසා ඒක පැහෙන්න පටන් ගන්නවා. ඒ නිසා මැට්ටේ තියෙනවා රාකලේ මැටි වල ඒ ආශය යුව පැහෙනුවාට පස්සේ ආශව කියලා කියනවා. ඒක කියනවා අර අර්ක ආශව ස්පිරිත්තු විදියට තමයි ඔය ආයුර්වේදයේ බෙහෙතක තියෙන සාරය අරගන්නේ. භස්ම කසාය අර්ක ආශව ස්පිරිතු ඒ ඒකට ස්පිරිත්තු තමයි අන්තිමට ඉන්ජෙක්ෂන් වලට එහෙම ගන්න ගන්නේ. ඉතින් ඒක නිසා අර්ක කියලා කියන්නේ අරක්කු කියන එක අර්ක ආශව ඒ ආශව කියලා කියන්නේ ඒ දේවල් පැහිම නිසා චීනි ද්‍රාවණයක් ඊස්ට් එක පැහිම නිසා මද්ර මධ්‍යසාරය හැදෙනවා. බිවට පස්සේ මත් වෙනවා. ඒ වගේ අපිට එන ඕනම පිරිසිදු ධර්මයක් අපේ මේ సంతානට වැටුණාට පස්සේ අපේ තණ්හා නිසා මාන නිසා දිට්ඨි දසයක කුණු වෙන්න පටන් ගන්නවා. පැහෙන්න පටන් ගන්නවා. පැවුනට පස්සේ ඒකෙන් ගඳ වායු, අසුචි, මල මුත්‍රා, සෙම් සොටු ඔක්කොම හැදෙනවා. ඒ නිසා කොයි දේ වුණත් පැහුනට පස්සේ ආසව කියලා කියනවා. එතකොට ආසව කියලා කියන්නේ මණ්ඩි. ඒ මණ්ඩි තියෙන තාක්කල් මොහොන් තියෙන තාක්කල් ලැබෙන පැණිරා ද්‍රව්‍යයක් තෙලිජ්ජ හෝ බොන හරි පැණිරා දැම පැහැෙනවා. එනිසා පැහිමේ ක්‍රියාව කියන අනුසය කියලා කියන්නේ ඒ කෙලෙස් නිදාගෙන ඉන්නේ දැනට. අනුසයති ඒවා නැගිට්ටට පස්සේ විතරයි කෙලස් බව පේන්නේ. දැන් අපි හොරෙක් ඇඳක බුදියන් ඉන්න වෙලාවක දැක්කොත් එයා හොරෙක් බව පේන්නේ නැහැ. නිදාගෙන ඉනකොට මනුස්සයා හොඳයි. ඉෂ්ටි දූර්තේ එහෙම නැත්නම් දානපතියෙක් එහෙම නැත්නම් මොන කෙනා වුණත් නිදාගෙන ඉනකොට එයාගේ ගතිය පේන්නේ නැහැ. ඊට පස්සේ නැගිට්ටට පස්සේ යම් ප්‍රමාණයක ඒ චරිත ලක්ෂණ පේනවා ඒ තාම හොරෙක් බව කියන්න බෑ. එයා ක්‍රියාවත් වෙන්න ඕනේ. ඒතකොට තමයි හොරා පේන්නේ. ඒ නිසා හොරකම එයාගේ අනුසය වශයෙන් තියෙනවා. ඊට පස්සේ පරිඋත්ථාන කියලා කියන නැගිටතර පස්සේ ආයි ක්‍රියාකාරකම් වල පේනවා නිකක් ඔය ගොරෝසු ගති. මොන්ට වැඩක් කරන්න ගිය ගමන් හොරකම පේනවා. එතකොට වීතික්‍රමණය වෙනවා. එතකොට වීතික්‍රම පරිඋත්ථාන අනුසය කියන මට්ටමේදී හැම කෙනෙක් තුළම ඕනම අපරාධයක් කිරීමට හැකියාව අවස්ථාව ලැබෙනකම් පමා වෙනවා. ඒකම ඕනම කෙනෙකුට නිවන් දකින්න පුළුවන් පිළ අවස්ථාව ලැබෙනකම් පමා වෙනවා. ඉතින් අපි අර පරිඋත් ทาน මට්ටමේදී කරන්නේ නරක පැත්තට යන තියෙන නීවරණ ධර්ම ටික අයින් කරලා ධානාංග ලැබලා දුන්නට පස්සේ අර හොඳ පැත්තට තියෙන පදනම ලැබලා දෙනවා. නීවරණත් එක තියෙනකන් ආය හොදලා ගන්න දෙයක් නැහැ. ඒ අනිවාර්යයෙන් මෙයා ඉන්නේ අපාගාමි එහෙම නැත්නම් විතික්‍රමණ වෙන මට්ටමේ. ඉතින් ඒ මට්ටම් රකින්න උපක්‍රම තුනක් තමයි විතික්‍රම භූමිය රකින්න සීල ශික්ෂාව දීලා තියෙනවා. පරිඋත් ทาน භූමියේ කෙලෙස් පිස්සු වට ගන්න නැතුව රැක ගන්න සමාධි ශික්ෂා දීලා තිනවා. ඊට පස්සේ අනුසය කෙලෙස් වලට ප්‍රඥා ශික්ෂාව. ඒ නිසා අනුසය කියලා කියන්නේ නිදිගත් කෙලෙස් ආශව කියලා කියන්නේ කෙලෙස් මණ්ඩි කෙලෙස් මුහුන් කියලා කියනවා. කෙලෙස් වල මුහුන්. ඉතින් ඒක නිසා මේ දෙක හැම කෙනාගේම සමානයි. ආශ්‍රය සහ අනුසය අතින් අපි ඔක්කොම සමානයි. අපි දැක්කනම් අපිට බය හිතෙන තරම්. අපි දකින්න කැමති නැති නිසා අපි ලිප්ස්ටික් ගාන, කියුටෙක්ස් ගාන ඇඳගෙන ශිෂ්ට සමාජයේ බොහොම ගෞරව විදියට හිටියට බඩ බත්තට කවුන් දෙයියෝ දනී කියලා බුදුචාන් වහන්සේට පේනවා. බුදුන්සිට ආශ්‍රය අනුසය ඥානෙ තියෙනවා පේනවා. නිසා බුදුරජාණන්සේ කාටවත් නිඳ කරන්න යන්නේ නැහැ. මොකද නිඳ කරොත් මොන මානව වර්ගයටම නිඳ කරන්න ඕන. එතන හැබැයි වැරද්දකුත් නැහැ. කෙලස් තමයි ඇවිසිලා නැහැ. ඇවිසින පරිසරයට ගිය ගමන් ඒකට අදාළ දේ ඇවිසිනවා. ඒ නිසා සත්පුරුෂයන් අතර ඉන්නකොට හොඳ පැත්තට වැටෙනවා. අසත්පුරුෂයන් අතර ඉන්නකොට නරක පැත්තට වැටෙනවා. නිසා අපේ ලොකු සාන්ද කිව්වේ භාවනා නොකරත් කමන්නේ. භාවනා කරන පිරිසක් එක්ක හින්දෙන්ට ලැබුණු හිතියත් ලොකු ලාභයක්. වැඩ කරන පිරිසක් එක්ක හින්දුනොත් ඒක ලොකු ලාභයක්. මොකද මේ පැත්තේ අනුසය නැගිටින්න දෙන්නේ නැහැ. හැබැයි නැගිටින්නේ නැයි කියලා අනුසය මැරෙන්නේ නැහැ. මේවා නැගිටවල ගන්න වෙලාවකුත් වෙනවා. පිස්සු ඇද්දලනවා වගේ අනුසය කෙලස් නැගිටිනකොට ඒවා නැගිටින්නේ ෂට මායාවී වංචනික ධර්ම විදියට. Taman තුල තියෙන ෂට ගති. මේ අනුන් රවට්ටන්න මායා කරන දඟලන ගතිය. ඉතින් ඒක හරිය අමාරුයි මේ පරිඋත්ථාන කෙලෙස් විචිකම කෙලෙස් පිළිබඳ දක්ෂකමක් ඇරුව ඇතුව මිසක මේක ඉන්නයිරිය නැත්තම් පිස්සු කියලා හිතෙන්නේ. මහතුල මේ තරම දරුණු ගතියක් එතන මයක මෙච්චර හොඳ ගති තියනවාද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා අර දෙක අයින් කරලා තමයි මෙයා නැගිටවල ගන්න නැගිටවල අරගෙන වෙලා පෙන්ලා දෙනවා. ඔය අපරාධකාරයේ උඹේ අතර කිසිම වෙනසක් නැහැ. ඒ වගේම සරුවචන්නාංශයේ උඹේ අතර කිසි වෙනසකුත් නැහැ. ඇසුරු කරන්නන්ගේ මේ සංසේවණේ අනුව අසේවනාච හෝ මේ මේ සත්පුරුෂ සංසේවනේ මයි 100ක් වතේ මොන දේ හරි කමන්නේ දීලා පුළුවන් නම් සත්පුරුෂ සංසේවනට ගියා නම් අනිවාර්යයෙන් මේක මණිකක් ඔබ දැම්ම වගේ ගන්න පුළුවන්. අපි මොන නීති දාලා හරි කමන්නේ බල්ලොත් එක්ක බුදියන්න ගියොත් මැක්කොත් එක්ක තමයි නැගිටින්නේ. අසත්පුරුෂයොත් එක්ක ඉඳ ගත්තොත් අපි මොන බුදුරජාණන් කියනවා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා තිත්‍ය තිත්‍ය සංවාසක රාජරාජ අමාත්‍යත්වනක හිටියොත් ඔය මොන ගුණයක්වත් හිටින්නේ නැහැ කියලා. සෙනඟක් එක්ක ඉඳ ගියොත් මොනම ගුණයක් අරගන්න බෑ. ඊට මෙට වැඩි හොඳ තනිවියන්. ඒකෝ චරී කග්ග විසාන කප්පෝ කංග වේනගේ තනියඟ වගේ පුළුවන් තරම් විවේකයට කැමති වෙන්න බයට නෙවෙයි ගුණ ධර්මයක් විදිහට. ඒකට ආශය අනුසය ධර්ම මතු වුණාට අපි කවුටවත් හේතු කරන්නේ නැහැ. මේ අරුගේ දොස් කියලා තේරෙනවා මගේ වොක්කේ තියෙන මගේ මේ බඩේ තියෙන අන්තට්ටු තමයි. එහෙම නැත්නම් මගේ තියෙන අඩුපාඩුකම්. ඒක පෙන්නලා දෙන කල්යාණ මිත්‍රෙක් හම්බුනොත් බුදුහාමුදුරු විතර කවුරක්වත් දක්ෂ නැහැ. බුදුන්සේක පෙන්වන්න යන්නේ නැහැ. බුදුන්සේ කරන්නේ කණ්ණාඩියක් අල්ලන එක විතරයි. අල්ලපුවම පේනවා. ඉතින් මේ වගේ කණ්ණාඩියට බයින. නෙද්දක විතර මේ කණ්ණාඩිය හදලා තියෙන හැටි වැරදිමයි පෙන්නන්නේ කියලා. මම නෙවෙයි නේ උඹට කණ්ණාඩි දීපේ කියන්නේ මං කෙරුවේ. මට ඕන නම් බලපන්. දැකලා තියෙනවද කණ්ණාඩි අල්ලගෙන රිලව් දඟලන හැටි? සයිඩ් කණ්ණාඩි අල්ලගෙන. උඩයා පැත්තේ පේන පෙරේත රිලෙවි. ඌ විවෘත කොණිටනවා විවෘතන චි මු ඛණ්ඩ හදනවා. වරින්නේ කණ්ණාඩි අල්ලගෙන මැරණකයි යනවා. බැරි වුණොත් කණ්ණාඩි ගලවගෙන යනවා ගහකුඩු. වාහන අධිකාරිය බය ඒ කුඩට ගිහිලා තරකත් එක්ක රණ්ඩු. අපි තුදේ ඉඳලා හැන්ද වෙනකන් රණ්ඩු වෙන්නේ අපේ පිළිමිබුවත් එක්ක තමයි. තමන්ගේ පිළිමිබුවත් එක්ක තමයි උදේ ඉඳලා හැන්දෑව රණ්ඩු. දැන් තමන්ට තමන් ප්‍රේම කරන මනුස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් ජොලියේ ඉන්නේ. තමන්ගේ තමන් ද්වේෂ කරන එක නම මේක බලාගෙන කන්නාඩියෙන් බලන ඕකට තමයි රණ්ඩු. ඕකට විරිත් වෙනවා. එතකොට ඒකේ ඉන්න එකත් විරිත් වෙනවා. ඒකට hina වෙන්න ඒකට ඇතුළේ ඉන්න එක hina වෙනවා. ඉතින් මේක මූණෙන් බලවලා කන්නාඩියෙන් බලවලා ඉතින් හරි ගස් හරි ගස්සයි ඉන්නේ බුදුහාමුදුරුවෝ වගේ තමයි කන්නාඩිය. බුදුහාමුදුරුවෝ හරියටම වැඩ කරනකොට කණ්ණාඩියක් වගේ තමයි පෙන්වන්නේ. ප්‍රතිවීක්ෂා කරලා පෙන්වනවා. ඉතින් එතකොට ආශය අනුසය පේනවා. අපි කොටින් මොන මොන ආලවට්ටම් දාලා ගත්තත් ඇතුලේ තියෙන හස්සවුරුද්දක් පරණ වෙච්ච කසුචි වලක්. කක්කා. පිටින් ඔප දාන්න දාන්න කැතයි. ඒක නිකන් සාමාන්‍ය කක්කා නම් කක්කා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි පොඩි කාලේ කක්කා කන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේක මේ උඩින් පින්තාරු කරන්න ගියාට පස්සේ අසුචි කලේ අජූයි අජූයි ඒ නිසා මේ රූප සුන්දරියෝයි රූප සඳරාලයි මේ කරන නගරයකට බහැලා කරන සෙල්ලම් දිහා බලනකොට ඒ පොඩ්ඩක් ඔය හැම ගලවලා බලන්න පුළුවන් නම් එච්චරයි අර යක්කඩිය පඤ්ඤාරාම ආමතු කියන ඔය එක නෑම්බියක් කන පිට හරවන්න පුළුවන් නම් බල්ලෝ එලවන්න පොල්ලක් අරගෙන ළඟ කවුරු හරි ඉන්නේ කියන ඔපමට්ටක් දාගෙන කන හරි පිට දාලා ගත්තාම මේක අම්මා ලපනමවන් සාන්දසේ සෝමි ගුණේනා කියලා හරිම ලක්ෂණයි හැබැයි ඒ මනුස්සයා ගාය විතරක් අනුසේති පිටේට බෑ මයි ළඟ අනුසේති එන්න ඕනේ ඒක අභිරමණය කරන්න. නරකක් හෝ හොඳක් හෝ ඒක අගේ කරන්න මා ළඟ එහා සමාන අනුසයක් තියෙනවා. ඉතින් සමාජයේ ඉන්නකොට දක්ෂයාට තමන්ගේ අනුසය වැඩ කරන හැටි දැනගන්න පුළුවන්. නමුත් ඒක සුවපත් වෙනකන් කියනවා පුළුවන් තරම් පැත්තකට ගිහිල්ලා පරිඋත්ථාන කෙලෙස් අනු වීතිකම කෙලෙස් පුළුවන් තරම් අයින් කරලා ඒකේ වශීභාවය අරගෙන ඊට පස්සේ අනිත්‍ය කෙලෙස් වලට දාලා බලන්න කියලා. අර අර ඥානෙ. එහෙම නැත්නම් ඒක වැටි අර පොඩි ළමයින්ට මේ පොඩි අත දරුවන්ට ලිංගික ප්‍රශ්න තේරෙන්නේ නැහෙනි. යතාව ලිංගික පරිණත නැහැ. පරිණතනාට පස්සේ තමයි යාට ලිංගික අපචාර, ලිංගික කාම සමාචාර, ලිංගික මේ මිත්‍යාචාර තේරෙන්නේ. පොඩි උන්ටව කතා කරන්නේ නැහෙනි. උන් වැඩි වියපත් වෙන්න ඕනේ. අන්නේ වගේ තමයි මේ වීතිකම කෙලෙස් අනුසය පරිඋත් ทาน කෙලෙස් තියෙනකන් මේක පිළිබඳව සුතමේ වශයෙන් දැන ගන්න පුළුවන් නිසා ආසවලට කියනවා මණ්ඩි එහෙ නැත්නම් මුහුන් කියලා අනුසය කියලා කියනවා නිදිගත් කෙලස් කියලා හරියට ගිනි පෙට්ටියක ගිනි කූරක තියෙන ගිනි ඉපදවීමේ ශක්තිය වගේ ඒක ඒකට ගැටෙනකන් හරිම කෝණයෙන් හරිම පාරෙන් වැටුනේ නැත්නම් ගිනි පුළඟ පනින්නේ හැබැයි ගිනි ඉපදවීමේ ශක්තිය තියෙනවා ප්‍රභවය කියලා එකට කියනවා ඒ විභවය කියලා කියනවා ඒ ප්‍රභවය බුදුහාමුදුරන්ට පේනවා ආශානිස ඥානෙ අනික් කෙනෙකුට පේන්නේ නැහැ මොකද ඒකටගේ නීවරණ බෑ ආවරණය කරන නිසා අන්තිම උගදීනේ නීවරණ නෙවෙයි මේ වීතික්‍රමණය කරන සතුන් මරමින් හොරකම් කරමින් එයාට කරන්න බෑ අදාළත් නැහැ එයාට එතකොට භාවනා කරන එකට අදාළයි නමුත් ඒක මේ පුද්ගලයා පරිවර්තනයටපත් නොකර පූර්ණ අවබෝධයක් ලැබෙන්නේ නැහැ මොකද කියන්නේ විජේ එහෙම නැත්නම් පස්සේ උපුටුමේ පැත්තෙන් යම් කිසි අවබෝධයක් ලැබුවා කියලා කල්පනා කරනවා. දැන් අපි ආයතරයක් තමයි කණ්ඩායමේ සාකච්ඡාවට දාලා මේ අපිට තව අහන්න ඕන නම් අපි උවහන්සේගෙන් ආයතරයක් අහන්න කියලා. දායි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. Thank you. විභව තණ්හා කියන එක වෙනුවට අපිට ගන්න පුළුවන් මේ උපක්ලේශ කියන වචනේ. උපක්ලේශ කියලා කියන්නේ අපි භාවනා කරනකොට ඕභාෂය ඇති උනායි කියලා හිතමු. ඕභාෂය ඇති වුණ ඉතින් කාටවත් ආසාවක් ඇති වෙනවා. මොකද එනකොට අනික ඔක්කොම ධර්ම පෙළ ගැහිලා තියෙනවා. එයාට තියෙන ඔක්කොම හොඳ පැත්ත. ආලෝකයක් එනවා. අරමුණටත් මූණට දාලා තියෙනවා. නීවරණත් නැහැ. ඉතින් ඒක එයාට එතකොට ඒකට වෙන ආශාව කොච්චරද කියනවා ඊගාව දාසේ ඉඳගන්නෙත් අර ආලෝකය බලාපොරොත්තු වෙනවා. නොලැබුණා මොකද වෙන්නේ? දැන් දැක්ක ආලෝකය අදට කර්මයක් වෙනවා. අද බාධා. ඒක විභවයට වැටෙනවා. එයා දැනගන්න ඕනේ ආපු වෙලාවේදී හොඳට සත්‍යමත් වෙලා ඒ වෙලාවේ ගමන කරගන්නවා මිසක් නැවත අපේක්ෂා කරන්න ගියොත් බලාපොරොත්තු සුන්වීමක් වෙන්න පුළුවන්. එතකොට ඊයේ ලැබිච්ච ඒක බලාපොරොත්තු අද යනවා අද උගක් කරට ලැබෙන්නේ ලැබින්නේ අරක බාධා වෙනවා. ඒ නිසා ඒක ලැබීම කාලකන්ණයාට බාධාවක්. සත්පුරුෂයාට තේරෙනවා මට පුළුවන්කම තියෙනවා ඊයේ බැරි වුණා. මම ඊයේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඵලසං හේතු සම්පාදනය කරනවා විතරයි. ඉතින් ඒ නිසා ඒ මට පින තියෙනවා. මොකද මට ඊයේ හරි ගියා. අද හරි කියන ප්‍රශ්නයක් නැහැ. එකලස හරිනකොට එයි. මම එකලස හදලා දෙනවා මිසක් අරක බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා ඒ යෝගාවචරය නිවනෙන් මෙපිට හම්බෙන අර රත්තරන් පොරෝ දෙනකොටම ගන්න ගතිය තියෙනවනේ. ඉතින් ගවන්නේ. ඉතින් ඒක ගුරුවරයාකට දාන්න හදනවා. වටේ ඉඳලා කහිර මිනිස්සුන්ට බයින්න හදනවා. මදුරුවන්ට බනිනවා. එයා කියන මේ මදුරු නිසා තමයි මට ඊයේ ආව අද ගන්න බැරි වුණේ. ඒ නිසා ඔක්කොම පැත්තක දාලා මදුරුනාථක සංගමයට එකතු වෙලා මදුරු රජ කරලා ඉන්න ඕනේ. ඒ ඕන අමුඩ ගහගෙන බහිනවා මැලේරියා මර්ධන ව්‍යාපාරට යනවා. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච දේ හරියටියට ගන්නවා කියන කිසිම යෝගාචර තේරෙන්නේ නැහැ. කිසිම යෝගාචරවල Taman හම්බෙන ලාභය ඒක වාසියට හරව ගන්න තේරෙන්නේ නැහැ. ප්‍රයෝග ඥානෙ නැහැ. ඒක ආත්ම සංඥාවෙන් ගන්න. කවුරුත් මට කරලා දුන්න එකක් නෑ. මේ එකලස කියන එක අනාත්ම ධර්මයක්. පදම කියන එක අනාත්ම ධර්මයක්. ඒක හැමෝටම හැම වෙලාවෙම හරියන්නේ නැහැ. සමහරුන්ට පදම ගන්න තියෙන ඒ ආරේ වැඩි. පොළොස් සම්බුලක් හොයන්න හැම අම්මා කෙනෙකුටම බෑ. උඳුවැල් හදන්න ඔක්කොටම බෑ. හැබැයි ඒ අම්මට උනත් හදනකොට වර්ධින වෙලාවල් තියෙනවා. එයා ඒ ගණන් ගන්නෑ. මුගක් වෙලාවට හරියනවා. ඉතින් මගුලේට ඔන්න මෙන්න කියලා හදලා තමයි වර්ධින වෙලාවල් තියෙනවා. ඒ වගේ පදම කියන එක කාලයට සහ දේශයට අහු වෙන එකක් නෙවෙයි. හැබැයි කලපුරුද්දේ කියන්නේ අත නෑර අප්‍රතියතව කරන කෙනාට තේරෙන පටන් ගන්නවා හරියාගෙන යන පාර. හරි ගියාට පස්සේ අන්නේ වගේ අනුසය කියන එක තේරුම් ගන්න හදන කෙනා භාවනාව හරියන හැම වෙලාවකම යාට අපලෙට හිටිනවා. ඕපාස ඥාන පීටි පස්සද්දි කියන්නේ භාවනාව හොඳම දේවල්. ඔක්කොම උපක්ලේශ වෙනවා. එහෙම නැත්නම් ධනමදේ කුලමදේ මේ උගත්මදේ ඔක්කොම අවාසියට හිටිනවා මානකාරය. භව සම්පත්තියක් ගියාද පින් කරපු නිසායි අපිට මේ ඔක්කොම ලැබිලා තියෙන්නේ. නමුත් අර මාන්නයට ගත්තොත් අනික පහත් කරන ගත්තොත් ඊට වැඩිය මහුණියමක් ඕනේ නැහැ. එනිසා මේ වස්තුව ලැබුණාට මේ වස්තුවට වස්තුව හැසිරවීමේ පින්යක් දෙකෙන්න එපායි. මේ වස්තුව ලැබුණාට කඩුව ලැබුණ පමණින් රජ වෙන්නේ නැහැ. ඒකට ඒක දැරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක මේ ඒකට කියනවා මේ පින තියෙන්න ඕනේ. ඔය ධම්රජාම ඉන්න කාලේ ඒ ධම්රජාමතුරු විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා. ඒ හැම වගේ රස්සාවල් කරා. මෙයා දේශපාලනය කරලා වැස්සේ ගම්පහ මේ ටිකට් එකේ යාට ඡන්දෙට ඉල්ලන්නේ UNP එකේ. ඉතින් මෙයාට පැවිදෙන්න ඕන නිසා ටිකට් එක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා ඊගාට ටිකට් එක හම්බෙච්ච එක නම් මෙයාත් එක්ක හොඳටම යාළු වුණා. යාළ මෙයාට ඔක්කොම රැස්වීම වලට එන්න කියනවා. මේ ඉතින් ධම්රන්සේ සතුටු වුණා. තව කෙනෙක් ඉන්නවා. යනවනේ කාටන්නේ මට ඕනේ නැහැ කියලා. ඉතින් අරයා කිව්වලු මේ මෙයාගේ නම කියලා ඒකටත් පින තියෙන්න ඕනේ කියලා ටිකට් එක ලැබෙන්න. උඹට තිබුණාට පින නැහැ. මූට ඕනේ පැවිදි වෙන්න ඕන තියෙන ආසාවනිසා ගත්තේ නැහැ. ගත් එක්කනා කියනවලු අයියා ඒකටත් පින තියෙන්න ඕනේ කියලා. ඉතින් අපිට සාමතුන මට පව තිබුණ නිසා හොඳ වෙලාවට පැවිදි වුණා. පින තිබුණා නම් ඒ දවස්වල ඔක්කොම UNP e කාර්යය මැරුවා. සභාපති ඇතුළු සීරම මැරුවා. පින්න තිබුණා නම් යන්න තිබ්බා. ඒ වගේ හැම වෙලාවෙම අර ඔය මේ මේ හාමුදුරුවෝ තියලා තියෙනවා රුවන්ඩන් හාමුදුරන්ගේ පොතේ යාට මේ මේ යම් යම් දුර්භාග්‍ය සම්පන්න දේවල් වෙලා ඒක වාසියට හිටපු හැටි. ලෝකෙම කනගාටු වෙනවා. නමුත් එයා එකන කනගාටු වෙනා ඉන්නවා. එතකොට පේනවා කොහොමද කකුලක් කැඩලාද කොහොමද වෙනවා. බලනකොට කකුල කැඩිච්ච නැති සීරම හමුදාවට ගෙනියනවා. මගේ කකුල කඩලා නිසා මම ගෙනියන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉතින් ඒ හැම හැම දෙයක්ම අපිට අවශ්‍යතාවයකට වෙන දේ දෙසලාගත්ත සුභාසින්සනක් වෙන්න පුළුවන්. කාලකන්ණියට ඒ වෙනකොටම ඌ ආකාලා, ගෙදරින්නාටත් වහකවලා නටනවා. ඒ නිසා භාවනාදී හරියනවයි කියලා කවුරු හරි කිව්වනම් ඒ නැති සෝරි තමයි. එන ඌ කාලා. භවනාදී පිස්සු හැදුනා, වහ කණ්ඩ හිතුනා, වහ කෑවමට පුදුම සතුටක් එනවා. දැන් ඔන්න වැඩේ හරි උට සාධාරණ ගන්න පුළුවන් වෙයි දන්නේ. භවනාදී කෙල වෙනවනේ. ඔය පල්ලෙහා කට්ටියත් හරියට ලියනවා ඒ කියලා වෙනදි මට hinaවක් යනවා ඇතුලෙන්. පොලො පොලො පොලො පොලො පොලො පොලො පොලො පොලො වැඩේ හරි මුට මේක දරාගෙන ඉන්න පුළුවන්ද? ශාසනයේ නාමයෙන් බුදුහාමුදුරුවෝ සද්ධාවෙන් ධර්මයේ සාමයේ කාගෙන ඉන්න පුළුවන්ද? කාගෙන ඉන්නවනම් මං විතරනේ දිව්‍ය බ්‍රහ්මෙත් වදිනවා. මේ භාවනා කරනකොට ඔය මේ අයිස්ක්‍රීම් ඉල්ලනවා වගේ උපාස ඥාන පීචුවත්ති බලාපොරොත්තු වෙනවනම් තාම වැඩි පියපත් වෙලා නැහැ. මොකද හැම එකකම තියෙනවා අර අනුසය වශයෙන් කරකොලා තාන්න ගතිය. මත් කරන ගතිය මේකට කියන්නේ මේ කාමෙන් එන මදේ නෙවෙයි භාවනාවෙන් එන මදයක් තියෙනනේ. පමාදේ, මද පමාද දෙක. මේක මධ්‍යසාරයක්. මත් වුණාට පස්සේ භාවනා ලෝකෙ මත් වෙනවා. මත් වෙලා කියන කතාවල් දිහා අහනකොට සාමාන්‍ය පිස්සු හොඳයි. මේක පිස්සු හොඳ එක. පිස්සු ඩබල්. ඉතින් අහන්නේ ලාභියකට විරුද්ධ වුණොත් එහෙම අපිත් එකක් ගහගන්නවා. මුකුත් මත ප්‍රකාශ කරන ටිකත් ඒක හොඳ නැහැ. ඉතින් ටිකක් කාලා එන්න කොහොම කකා කකා යංකෝ වෙන දේ වෙයි කියලා. මුළු පටලවිල්ලක් තියෙන මේකේ. භාවනා කියන්නේ මේ පළවෙනි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න හදන්න තියෙන මිසක මේ පාරයිනේ තියෙන දේවල් අල්ලගෙන කියලා යන කතාවක් නෙදන් තියෙන්නේ. දුක්ඛ සත්‍ය ඉදිරියට එනකොට ඒක කතරගම දෙයියන්න බාල්ද. මුණ තනදී යහම බාර දෙනවා. පිරිත් නූලට බාර දෙනවා. සාන්ති කර්මයට බාර දෙනවා. සැප එනකොට භාවනාවේ ඕන දෙයක් පිටිපස්ස යනවා. මන්ද මේ අවුරුදු 40ක් මම බලන්න තියෙනවා මේ ජනරැල්ල. ඒකට අපි කියන්නේ සායම්බරු කියලා. ලෝකේ තියෙන සායම්බරු ඒ බලහිනකොට පේනවා මොන જાතියෙන් වත් කල්ලාතෝ කියන්න බෑ. මු කයිද මු අඳීද නැද්ද කියලා. ඉතින් ප්‍රශ්නයක් නෑ ඒක වැඳපල්ලා ප්‍රශ්නයක් නෑ මොකද පරිේශනයක් නියන්නේ. අහිංසකයි. ඔය එක්කෙනෙක්වත් හිතන්න එපා නපුරු කට්ටිය කියලා. ගුරුවරයාත් නපුරු නෑ, ගෝලියොත් නපුරු නෑ. තියෙන්නේ විකෘතිය. කියන්නේ වංචනික ගතිය. බටහිර මානසික විද්‍යාවට පලාතක අහුවෙලා නැහැ තාම වංචනික ධර්ම කියන එක. ඔක්කොම තර්කයෙන් හොයන්නේ. ඒගොල්ලෝ හේතු වෙනවා. හේතු නෑ. මේකේ තියෙන්නේ පටලවිල්ලක්. ඒ කියන්නේ මේ අම්බරෝල තැබිල්ලක් තියෙන්නේ. දැන් යන්තම් අල්ලන්න පටන් අරන් තිනවා මේ බුදුහාමුදුරු දේශනා කරපු වංචනික ධර්ම කියන එක විද්‍යාවට අහුවෙන්නේ නැහැ නේක. ඒ භාවනාවට ගියාට පස්සේ අල්ලන වෙලා තියෙනවා ඒගොල්ලන්ට. හැම වාසියක්ම භාවනාවේ සිදුවෙන එකට හොඳම සූත්‍රය කියවන ද්වේතානුපස්සන සූත්‍රය. පැහැදිලිව බුදුහාම කියනවා පුත්‍ත්ජනට යමක් හරි ගියා කියලා කියනවා නම් ආර්යයන් වහන්සේගේ පැත්තෙන් වැරදිලා. ආර්යයන් වහන්සේට යමක් හරි ගියා කියනවා නම් පුත්‍ත්ජනය පැත්තෙන් වැරදිලා. මේ තරම්ම ඔළුවෙන් හිරගත්ත ලෝකයක් තියෙන්නේ. ද්වේතානුපස්සන සූත්‍රය මම හිතන්නේ 190 ගණන් වල ඥානන්ත සංසේ දිග්ගටම බණට ගන්නේ ද්වේතානුපස්සන සූත්‍රය. රූප වේදනා සංඥා සංකාර හැම එකේම ආර්යයන් වහන්සේට හරියන එක පෘථජ්ජනයට පේන්නේ වැරදිලයි කියලා. පෘථජ්ජනයට හරියන එක ආර්යයන් වහන්සේට පේනවා වැඩි තට්ටු ආය ගොඩ ගන්න බෑ කියලා. ඉතින් සුතමේ වශයෙන් අහනකොට පේනවා අපේ මොලේ දකුණු මොලේ ඉඳලා මම් මොලේට චින්තනේ මාරු වෙනකොට සම්පූර්ණ දෙන්නේක් මේක ඇතුලේ. මේ පැත්ත බාර ගන්න කැමති වෙනකොට මේ පැත්ත විරුද්ධ වෙනවා. මේ පැත්ත බාර ගන්න කැමති වෙනකොට මේ පැත්ත විරුද්ධ වෙනවා. ඉතින් මේ දෙන්නේ ඇතුළේ ඉඳද්දි මේක ඔළුව උස්සගෙන හිටපොක ලොකු දෙයක් මම අවුරුදු 70ක් නෑ 65ක්. මේක ඇතුළේ නයි පොළොංගු. සම්පූර්ණ විරසකයෝ. ඉතින් අර ලොකු සාචින්න කාලේ කියනවා සිව දෙයියන්ගේ ගෑරේජ් එකේ ඉන්න කචල්ලු. ඒ සිව දෙයියෝ ඇවිල්ලා හරක ගාල් කරනවා. ඉතින් ගියාම මේ කතරගම දෙවියලා මොනරයි නරයි ඝනදෙයිය ඇවිල්ලා මීයක් ගාල් කරනවා. එතකොට එක එකන එක එකන දාපුවා දැන් ගෑරේජ් එකේ මේ ටික උදේ වෙනකන් කචල් අයියා මීයත් එක්ක ගැරන්ඩියත් එක්ක කොහොම පාක් කරන්නේ? ත්‍රිවිධයන්ගේ ෆෝමියුලා ගෑරේජ් එකේ එන්න කචල්. ඒ වගේ තමයි මේක ඇතුලේ අනි දෙන්නෙක් ඉන්නවා. ඒක ෂුවර් එකටම ඒ දෙන්නගේ විස්තර එළියට අරන් පෙන්නුවොත් එහෙම බල්ලෝ බත් කන්නේ නැහැ. මේක මේක දරාගෙන ඉන්නවයි කියන එක සෙල්ලමක් නෙවෙයි. ඒක දැක්කට පස්සේ තේරෙනවා මේක මේක දැනගත්ත ගමන් නිවන් දකින්න. මේක ඇතුලේ බාහිර මොනම ප්‍රශ්නයක්වත් නැහැ. බාහිර මොන විසද භාවයකුත් නැහැ. විසම භාවයකුත් මේක ඇතුලේ තියෙන්නේ. මේක දකින්නේ අපි බාහිර පිළිමිබුව හරහානේ. අර රිලවර කණ්ණාඩියෙන් බලන එක හරහානේ. මේ බාහිරේ පෙන්වන්නේ අපි ඇතුලේ තියෙන පිස්සුව තමයි. ඉතින් කවුරු හරි කතා කරලා කියන්නේ මචං ඔබ දිහා බලන්න මට කහපාටට වෙන්නේ එච්චරයි ඉතින් ආයෙකද මේ ඌ කිව්වොත් නෑ නෑ ඔබ කොච්චරවත් මම නිල් පාට අඳගෙන ඉන්නේ කියලා ප්‍රශ්නයක් නෑ මම මේ කියන්නේ ඔබට මට උඹ වෙන්නේ හතුරෙක් වගේ මට උඹ වෙන්නේ මිතුරෙක් වගේ කහ පාටට. ඉතින් කිව්වා මොකද්ද ඇති වෙන්නේ? අපි එකනේ අපි එකතු වෙලා ඉන්නේ. ඒක වසන් ගන්න හදනවනේ. අපිට කාගේ සරණක්ද තියෙන්නේ? අපි අවංකව කතා කරනවා නම් අපිට පේනවා අපි ළඟ තියෙනවා කියලා විශාල ඔය මේ මේ විකෘති වල කියන අපි විපල්ලාස කියලා. එනිසා වෙනම මේ මේ ජෝකර්ලා ඉන චිත්‍රපටි බලන්න ඕනේ නැහැ. ජෝකර් ඇතුලේ ඉන්නේ. ඌ ජෝක් එකේ ඉන්නේ. ඒක දිහා බලන්න බෑ. ඒ සාහිත්‍ය රසයට දාන්න නැතුව ඒක බලන්න බෑ සීරියස් ගත්තොත්. ඒ වගේම සීරියස් කට්ටිය වට වෙනවා පිස්සු. මේක සාමාන්‍ය අපි ඔක්කොම හදා ගන්න ඕනේ. අපි ඔක්කොම ඇවිල්ලා ඉන්නේ එකිනෙකා ගුරුවරයෙක් කරගෙන. එකිනෙකා ප්‍රතිවීක්ෂාව කියලා කියන්නේ නැවත සලකා බැලීමකට පිළිඹුවක් කරන අපි ජීවත් වෙනවා. ඔය සංඝයා පවාරණය කරනකොට කියන්නේ දිත්තේනවා සුතේනවා පටිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිසා. ඇස්මුතු මම මාස 3ක් ඔබ වහන්සේලාත් එක්ක හිටියා මම මයි වැරද්දක් දැක්කා නම් හෝ ඇහුවා නම් හෝ සැක කෙරුවා නම් හෝ කරුණාකරලා මට කියන්න මාත් දැක්කොත් ඒක මම පිළියෙල කරගන්නවා මොකද මට පේන්නේ මගේ වැරදි ඒකට කියනවා තමන්ගේ ඇස් දෙකට මුළු ලෝකෙම පෙන්වනකොට කවමදාසොට තමන්ට තමන්ගේ ඇස් දෙක පේන්නේ නැහැ නිසා ඇස් දෙකෙන් දැක්කයි කියලා කිව්වට ඇස් දෙක ෂුවර් නැහැ ඇස් දෙකක් තියෙන බව දන්නේ කන්නාඩියෙන් බලලා තමන්ට කවදාවත් ඇස් දෙක පේන්නේ නැහැ බලන්න බෑ ඒ නිසා මේ දැක්කයි කියලා කිව්වට ඇහැ කරන මුයාව මුවාවක් මෙතන තියෙන්නේ. ඒ ඉතින් ඉඳුරන් කියන්නේ ඒකාන්තයෙන්ම අවංක සේවකෙක් නෙවෙයිනේ. එහෙනම් ඉඳුරන් দমনය කරන්න ඕනේ නෑනේ. ඉඳුරන් দমনය කරන්න කියන ඔබ දිහා බලලා ආයෙසරයක් බලපන්. ආයෙසරයක් බලපන්. බොරුව කරන්නේ. ඉතල වෙන්නේ නෙවෙයි හුස්මක් දිහා බලලා ආයෙසරයක් බලන්නේ ඉතල හුස්ම නෙවෙයි කාට වෙන්නේ. මැජික් පෙට්ටියක් වගේ. ඉතින් ඒක උඩ පේනවා මේ මගේම ඇස් දෙකෙන් බැලුවත් බොරු නම් වෙන කෙනෙක් පෙළන මේ චිත්‍රපටි ගුවන් මේ මේ ටෙලිවිෂන් වලින් මොනවද පෙන්වන්නද? ඒකට කියන්නේ මායා නල කියලා. tube of illusion කියලා කියන්නේ. ඉතින් ඒකට පොඩි ළමයි හරි කැමති. ඒ වෙනවනේ මේක නැවත නැවත බැලීම තමයි ওই ප්‍රශ්නෙට ඇහුවත් උත්තරක් කොහොමද සංස ගොඩ එන්නේ කියලා අනුපස්සනා පච්ච වෙක්කනා දෙක තමයි උත්තරේ. සමහර වෙලාවකට එනවා භාවනා කරන යන කමඨාන සුද්ධ කරන වෙලාවේදී බලන්න මුදුවට විවික්‍ය ආගෙන එකිනෙකට කියනවා මට ආනපාන පෙනුණා දැන් සතුටු ආනපානේ අහුණයි කියලා ඒක දිහා බලහින්න එක ටිකක් සියුම් වුණා එතකොට ටිකක් අන්දබන්ද වෙනවා එතකොට ආනපාන දෙක අතර වෙනස නැති වෙනවා ඊට පස්සේ මේක කැඳහැලිය වෙලෙලා නැති වෙලා යනකොට සමහර ඉතාලම පශ්චාත්තාපිය වාර්තා කරනවා සමහර ඉතාලම සතුටින් වාර්තා කරනවා මට අහුවෙච්චි කෙලෙසේ ගෙවුණා ඒකට යාර දන්නවා මට කවදාකවත් නැති විවේකයක් සාන්තියක් හම්බුනායි කියලා. තව කෙනෙක් අලි අවුලක් උනේ ස්වාමීන් වහන්සේ බලන්න හිටිය ආනාපාන නැතුණා මට නිින්දක් ආවා සද්දයක් ආවා වේදනාව. ඒකට ආනාපාන ගැන කියන්නේ නැතුව නිින්දක් සද්දයක් පාළු ගතියක් කම්මැලි ගතියක් ඒකට යාර කියන්න ඕනේ දැන් ඔය ඔය කියන කතා ආනාපානකට සාපේක්ෂව කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. එතකොට පේන්නේ තියෙනවා රූපෙට කැමැති අරූපෙට අකමැති. තව කෙනෙක් ඉන්නවා අරූපෙට කැමැති ඉක්මනට ආනාපාන නැති කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔය ඇලන් මැතින තමයි ඉඳද්දී ওই දෙකම කතා කරලා ඉතින් ඒක මං කිව්වා ඉතින් ඒ රූපෙට කැමති වුණත් අරූපෙට කැමති වුණත් දෙකම හොඳ නෑ. ඒතර එක්කෙනෙක් කිව්වා සෝනට අරූපෙට කැමති හොඳ නෑ. ඉතින් දැන් අරූපේ රූපේ කියන්නේ කෙලස් නම් ඒක ගෙවිලා අරූපෙට ගියාට පස්සේ ඉතින් ඒක අනිවාර්යයෙන්ම හොඳ වෙන්න එපා. ඇයි ඒකට ඒකාන්ත හොඳයි කියන්නේ මං කිව්වා ඒ රූපේ බලාපොරොත්තු අරූපේ බලාපොරොත්තු භාවනා කරලා අද අරූපෙට නැතු ආනාපාන මෙහිටියොත් ඒක දුකක් වෙනවනේ. ඒකට අරූපෙට කැමති වීම හරහා දුකක් තියෙනවා. අරූපේ ආවනම් අරූපේ බාහිර ගන්න රූපේ ආවනම් රූපේ බාහිර ගන්න මේ දෙන්න අතර මෙම පොල්පිට පාගන වගේ මාරුවක් තියෙනවා. ඒක ඔබට ඕන වෙලාවට වෙන්නේ නැහැ. හැබැයි දැන් ඉන්නේ රූපේ විසින් අරූපයට කරගෙන දැන් ඉන්නේ අරූපේ විසින් රූපයට කරගෙන කියලා දන්නවනම් දැන් මම් මොලේද පොළේ වැඩ කරන්න මගේ දකුණු මොලේද කියලා කිතයි ඉතින්. දකුණු මොලේ හොඳ නැහැ කියලා ගලවලා විසිකරන්නයි. වම් මොලේ හොඳ නැහැ කියලා අල්ල විසිකරන්නයි. මෙච්චර කල් හිටියනේ දෙන්න එකට ගිය ඇතුලේ. මේ දෙන්න වැඩ කරන්නේ මේ පිල් මාරුව, තට්ටු මාරුව මමම මෙහෙම චපලනා මගේ සේවකයෝ කොහොමද චපල නැහැ කියලා මං කියන්නේ. මගේ ගෑණි කොහොමද චපල නැහැ කියලා කියන්නේ. මගේ කුරුණාන්ද කොහොමද චපල නැහැ කියලා කියන්නේ. හැම කෙනා ඇතුළේ මේ සර්පයෝ මේ තමයි නයිමල්ලක් තියෙන්නේ. ඒක පිළිගන්නේ නැතුව අපි මේ මම විතරයි සුද්ධ උඹේ නයිමල්ලක් කියන්නේ ගියාම ඉතින් එහෙනම් ඉතින් කවුරු හරි කාට හරි ගහන්න අසුචි ටිකක් අතර ගත්තා. ගන්නකොට උඹනේ ඉස්සලා මල්ල ගල්ලන්නේ. අසුචි වලින් ගහන්න අතර ගන්නකොට උඹ පයි අල්ලන්නේ. ඉතින් කාටවත් ගහන්න යන්න එපා. ගහන ගැහිල්ලක් උඹට වදින්නේ. මේ නාටකම බලන්න තවත් අපේ සහෝදරයන්ගෙන් ආදර්ශයට තියාගෙන බලනවා මිස සහෝදරයා මට වැඩි වැඩිමල් හෝ බාලයි කියන්නේ කිය ගමන් අයියා කරගන්න කිය ගමන් ඉතින් අමාරුයි. ඉතින් ඒක සාමාන්‍ය ලෝකේ වෙන දෙයක් තමයි මේ තාරාතිරම් දාන්න හදන්නේ. නෑ තාරාතිරම් නෑ අපි ඔක්කොම ඒකම කක්ක ගොඩේ ඉන්නේ. කල්ලයිත් තමයි සබන් දාලා හේදුවා ලක්ෂ දාලා හේදුවා තායේ බහින්නේ කක්කවලට. ඉන්නේ කක්කවලේ. තන්නේ <laughs> නැහැ. ඒක <laughs> ඉතින් මන්නේ නැහැ ඔතෙක් කලින් තිට මේකනේ. ඉඳපු ගමන් මේ සුද්ධවන්තෙක් වෙන්න හදන්න එපා. එහෙම වුණොත් ඉතින් දැනගන්න වයර් මාරු වෙලා. ඉතින් ඉතින් කුටි ගන්න. ගහන්නම වටිනවා. අපි මදි ගහන්න ඉන්න කට්ටිය. ඔය කියන්න බෑ නේද? හොඳ නැත්නම් බයිනවා. බල්බයක් තියෙන්නේ නැහැ එයා හරි ඉස්පාත් සැදෙල කරේ තියෙන්නේ පැතිර යනවා කියන එක. ඊට පස්සේ මට ඉන්නේ නම් අර ඔක්කොම පිටිත් වෙනවා. අනේ <laughs> ඒ තමයි කියන්නේ කලාප සම්මස්සනය කියලා මේ කලාප විසිරෙන්න පටන් ගන්නවා. විසිරෙන්න පටන් ගන්නවා කියන්නේ කලාප දෙකක් අතර බැඳ තියෙන අවකාශය පේන්න පටන් ගන්නවා. අපි අවකාශය බලන්නේ නැතුව මේ ඝණේනේ බලන ඉන්නේ. භාවනා කරුවට පස්සේ තමන්ගේ මූල කර්මස්ථානේ ඒ වගේ විසිරලා විසිර පැතුරලා ඝන විනිභෝගය කරලා කලාප සම්මස්ස කරලා එළිය බලනකොට එළිය තියෙනවත් ඔක්කොම නිකන් අලු ගොඩක් විසිරලා ගියා වගේ. ඉතින් ඒක දකිනකොට මොනම දෙයක්වත් පණිවිඩයක් ඇති කරන්න බෑ. බලාපොරොත්තුවක් ඇති කරන්න බෑ. මොකද ඔක්කොම දිරලා තියෙන්නේ. බලන බලන දේ දිරලා. ඉතින් ඒක උනාට පස්සේ යෝගාවචරයට පේන්න පටන් අර ගන්නවා. ඇත්තට වෙන්නේ තමයි මේ සක්කාය දිට්ඨිය දිරන්නේ. සක්කාය දිට්ඨිය බොඳ වෙනවා. ඉතින් ඒ සක්කාය දිට්ඨියෙන් බලන හැමදේම බොඳ වෙලා පෙන්නන්නේ. ඉතින් ඒක දවස් ගාණක් යනකම් යනවා. සමහරට පැය ගාණක් යනකම් යනවා. ඒ මට ඇවිල්ලා තිබුණා ඊබේ ආටිකල් එක මම ඇරියා අර අවුරුදු 11ක තුර මෙල්බන් වල ඉන්නවා සතුස් කියලා ඒ ඌගේ ලෝකේ ඔක්කොම තිත් විතරයි තියෙන්නේ 11 අවුරුදු 11යි ඉතින් මම ඊට පස්සේ ඇරියා ඒ ආටිකල් එක ඒක මේ ස්ප්‍රේ කරලා ඇඳපු ආටිකල් එකක් වෙසක් කාලේට අපි ස්ප්‍රේ කරලා බුදු පිළිම අඳිනවා මත අඳිනවද බඳ වෙසක් කාඩ් වල මේ බ්ලොක් එකක් කපලා තියලා ස්ප්‍රේ කරපුවාම තියෙන්නේ ඒ තියෙන තිත්නේ මෙහෙම බලනකොට බුදු පිළිමක් තියෙනවා මේ බලන තිත් ඒකෙන් හදපු විශාරද චිත්‍රයක් ඒ ළමයා කතා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ හරියටම මගේ මොනස තේරුම් ගන්න තියෙනවා මේක තමයි මටත් වෙලා තියෙන්නේ බලුව බැලුව ඔක්කොම තිත් විතරයි. ඉතින් එතකොට මේක බලුවමනයක් ආවේ. හැබැයි හොඳටම දන්නවා මෙතෙක් කල් හිටියේ මේක මේ ස්ත්‍රියව පුරුෂයෙක් ඝන බහල හතරස් ආදී මාන තියෙනවනේ. දැන් තිත් වලට නමක් දාන්න බෑනේ. අක්ෂේය බෑ. ඒක මේ මේ අහවල් දෙය කියන කියනකොට මේක බොඳ වෙලා යනවා. ඒ කියන්නේ ටීවී එක ඩොට් සට්න වෙලා බලන්නකෝ. ඒකට ඒකේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඩොට්ස් වැටුණාට කවදාවත් ටීවී එකේ ඩොට් එකක් එකට හැප්පෙන්නේ නැහැ මේ එක තැන ගියේකේ තව එකක් එනවා එතන කාල පරාසයක් තියෙනවා දෙකක් අතර ස්පේස් පරාසයක් තියෙනවා ඩොට්ස් කොච්චර ආවත් දෙක ගැටුමක් නැහැ දැන් අපි මෙතන හිටියොත් අපි ගැටෙනවා ඩොට්ස් අතර ගැටුමක් නැහැ ඒක ධර්ම නියාමයක් අපි ඒක නෙමෙයි දකින්නේ ඒකෙන් හැදිච්ච ආත්ම සංඥා මේ ස්ත්‍රියව පුරුෂය ඇත්තා ඇත්ති දැකලා දැකලා පුරුදු වෙලා දැන් හරිදී පෙන්නකොට අපි අර මේ ඉතල ස්ටාර් ට්‍රෙක් වල තිබුණේ එනර්ජයිසින් කියලා ඉඳපු එක නම් එහෙම කැබින් එකට ගියාට පස්සේ එනර්ජයිස් කරද්දී ඔක්කොම ඩොට් වෙලා වෙන තැනක පහළ වෙනවා. ශක්ති සංස්කෘති නීමේ කියලා අපිට උගන්වනවානේ. මේ ලෝකේ ශක්තින් කවදාවත් යන්නේ නැහැ ලෝකෙම් පිටට. මෙතන ගුලි වෙලා නැත්නම් අතන ගුලි වෙන්නේ නැහැ. ගුලි වෙච්ච එක තමයි ක්වොන්ටම් එක කියන්නේ. මෙතන ක්වොන්ටම් එක දී වුණා නම් අතන පටන් ගන්නවා. මොකද මෙතන රැල්ල නැති වුණාට ඊගාතනක රැල්ල පටන් ගන්නවා. ඒකට කියනවා ෆීල්ඩ් එක කියලා. ඉතින් ෆීල්ඩ් එක මේ ඩොට්ස් වලට නම් දෙන එක තමයි අපි කියන පිස්සුව. ඒකේ නිසා බුදුහාම කියනවා අක්කේය සංඤිනෝ සත්තා අක්කේයස්මෙන් පතිට්ඨිතා. මේකට නම් දෙන එක තමයි මනුෂයාගේ වැඩි. ඒකල දීපු නමේ පිහිටනවා තමයි. අක්කේයන් අපරිඥාතං. ඒක මේක මේ පුදු ටිකක් විතර කියලා නොදන්න නිසා මාර දෙයන්ති මච්චුනෝ මාරයට අහු වෙනවා. ওই තිත් වලට තමයි නම් දීලා තියෙන්නේ. ওই තිත් විසිරුනාම ওই නමට ගැලපෙන්නේ නැහැ. එකතු වෙච්චාම නිකන් ගැලපෙනවා වලාකුලක් වගේ. ඉතින් ඒක අල්ලගෙන තමයි මේක තියෙන්නේ. නිසා දැන් හොඳටම කිට්ටුයි පිස්සු ඇදෙන්නේ. දන්නේ නැහැ. ඉතින් ඉන්න හරියක් ඉන්නේ පිස්සු නම් ඔක්කොටම හොරි නම් ඔකේ සොරි කියන්න දෙයක් නැහැ. ඉතින් කාටත් හොරි නම් සොරි නැහැ. ඒ නිසා මේ කට්ටිය කරන්න හදන්නේ තිත් වලට නන්දාගෙන මේක සිංහල බුද්ධ ආගම කියනවා මේක දෙමළ කියනවා තිත් අඳුරන්නේ ඔය මොකක්වත්. අපි ඔය දාන්න හදන එකක්වත් අඳුරන්නේ නැහැ. ඉතින් අවුරුදු 6 ළමයකට ඔය තිත් අඳුරලා දෙන එක තමයි දෙමාපියෝ කරන්නේ. පන්ති වලට ගිහිල්ලා මේක S අකුර කියලා කියනවා. මේක A අකුර කියලා කියනවා. අර තිත් ටිකක් ඩොට් මේට්‍රික්ස් එකක් දාලා අකුරක් හදනවා. ඉතින් ඌ ඊට පස්සේ ඌට ඒම තමයි. ආයෙම කන්න බෑ. ඒක එහෙම කිරුවේ නැත්තම් ඒ කිව්වේ නැත්තම් ටීචර් ගහනවා. ඊට පස්සේ ඌ ටීචර් කෙනෙක් කියලා ඌ අනිත් උන්ට ගහනවා. අක්කේ යස්මින් පතිට්ඨිතා මේ අඳුනා ගන්නවද නම් කරන්නද දෙයි පටලවාගත්ත මිනිස්සයා ඒක නොදැන මාර දෙයට අහු වෙනවා මේකට නංවනම් දීලා ඉතින් ඒ නිසා ඔතෙන් ගියාට පස්සේ දිගට භාවනා කරන්න කොච්චර පෞරුෂත්වයක් වනද බලන්න කොච්චර ශ්‍රද්ධාවක් කොච්චර සීලයක් කොච්චර සතියක් අබුද්ධෝත්පාද කාලේ මොකද වෙන්නේ? ඔය කියලා දෙන්න කවුරක්වත් නැහැ. චිත්තරිච් එක පිටකම් කොටුවට දැම්ම අනික් කට්ටිය පිසෝ ටික එකතු වෙලා ඌට ඉන්ජෙක්ෂන් ගහනවා. ඒගොල්ලෝ ඌ පැත්තකට දානවා. ඌට විතරයි පේන්නේ. ඉතින් ඌට පේනවා ඉන්න හරියක් එළියේ ඉන්නේ පිස්සෝ. පිස්සෝ පිස්සෝ හොඳ මිනිහෙක් කරන පිස්සම් කොටුවට දාලා ඉන්ජෙක්ෂන් ගහලා අරුන් එළියටලා පිස්සු කින්න. පිස්සම් කොටුවට ගිහලා බලන්න කිසිම ලෙඩක් නැහැ උන්ට. ඉන්න ජොලියේ ඉන්නේ. වරුවක්වත් ගියේ නැත්නම් වැඩක් නැහැ මේ ජීවිතේ. කියලා බලපුවාම උන් ෆිලොසොෆි කිව්වහම කිසිම ආගමක් නැහැ. ගියාම මුස්ලිම් මිනිස්සු ඔක්කොම ඇවිල්ලා වැඳලා අප්පෝ ලුඟ කාලකින් ස්වාමීන් සනවත් දැක්කේ කියලා මේ අපේ මේ බෞද්ධෝ ගියේ මුල්ලේ. උ ඛණ්ඩ තියෙනගේ ගිහිලා පූජා කරනවලු අපේ අපේ හාමුදුර කෙනෙක් හිටිය අපි ඉස්සරහට ගිහිලා දැම්මා. චෙකස්ලෝකේ හාමුදුර කෙනෙක් අම්මද බෝල පිස්සන් කොටුවේ 11 වෙනි ඉස්ලා කට්ටියට කියන මේ කැම දෙනවා හරිද? ස්වාමීන් වහන්සේ 11 ඉස්ලා දාන දෙන්න ඕනේ. කියලා මේට් උනට බැනලා වෙලා ගියොත් එimhe මේගොල්ලගේ වත්තේ ගිහිලා දිලා වැඳලා මේ ස්වාමීන් වහන්සේ සමාවෙන්න මේ මේ අපේ කට්ටියට තේරෙන්නේ නැහැ මේ අබෞද්ධයෝ. මේ ලංකාවේ හිටියනම් මේ සංඝයා පෙරලගෙන ගිහිලා බෙදාගෙන කන්නේ. පුදුමාකාරව විස්සංකොටුවේ තියෙන ඒ සීන් එක හරිම ලස්සනයි. ඉතින් මේ පිස්සා කියලා තෝරන මිනිහා කවුද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. මෙයාට පිස්සු කියලා කියන එක නා අනිවාර්යයෙන්ම පිස්සෙ. මේ සයිකියාට්‍රි කරන ඕනම කෙනෙක් කතා කරලා බලන්න. සයිකියාට්‍රි කරන ඕනම කෙනෙකුට ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා. හැම වෘත්තියක්ම කරන්නේ මොලේ යම් විදියට මොලේ අමාරුච්ච කෙනෙක් කියලා. කලාව කරන්නේ ඒක මොලේ අමාරුච්ච. ගණන් කරන්නේ තව කෙනෙකුට කෙටි අහන්නේ සයිකියාට්‍රි කරන්නේ මොලේ මොනේ අමාරුවටද කියලා. <laughs> ඒකට උත්තර දෙන්න කවුරුත් නැහැ. ඉතින් ඒ නිසා මෙහෙව් ලෝකෙක අපිට මේ හරහා ප්‍රතිපදාවක් ගෙනත් දොත බුදුහාමුදුරෝ කොහොම කොහොම හික්මීමක් හරහාද මේක ගෙනියන්නේ. ඒක නිසා ඒ වගේ ඩොට් ඩොට්ස් පෙරෙන ගතිය ඝන විනිබ්බෝගේ මේක ඉස්සරහට යන්න නම් මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් තියෙනවා. ඒක දිගට කරන්න ඕන රිට්‍රීට් එක. දරුවක් කරලා ආයෙ මොනව හරි කරලා ආයෙ කරන්න ගියාම අර ගමනේ නැහැනේ. ට්‍රෙන්ඩ් එක නැති වෙනවානේ. ඉතින් අපි ප්‍රතිපදාව කියලා කියන්නේ මේකට අඛණ්ඩව යන්න දෙන එක. ඉතින් අද වැඩ තියෙන නිසා අපි මෙතනින් අපි නතර කරනවා. ඉතින් අපි මෙල්බන් නගරයට සමු දෙනවා මේ ප්‍රශ්න නම් ඇහෙන්නේ නැතුව ඇති. කෙසේ නමුත් මේ භාවනා කරනකොට ඇති වෙච්ච මේ මේ dot dots පේන ගතිය තියෙනවා එළිය බලනකොටත් තියෙනවා කියන එක ප්‍රශ්නේ උනේ. අපි කලින් අතර කරන්නයි හදන්නේ. හොඳයි එහෙනම් අපි සමු දෙනවා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අපි ධර්ම සාකච්ඡාවේ සම්ප්‍රදාන කුල නිමාවක් විදිහට ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ අපි සතිವಾರේ නිමාව සටහන් කරනවා